සූවිසි ගුණ තුලින් නිවන් අවබෝධ කිරීම පිළිබඳව මරතන පෙනී යන්නා වූ මාර්ගය ගැන අපි කතා කරා අපි කතා කරපු අවස්ථාවේදී අනුත්තරම් පුණ්‍යක්කෙත්තන් ලෝකස්සාති කියන මේ ගුණය තුලින් ඇතුල් වෙලා එකින් එකට තලයෙන් තලයට යනවා වගේ ඒ ගුණ ප්‍රගුණ කරගන්න ආකාරයේ අපි එදා ඒ ආකාරයෙන් කතා කරලා සුපටිපන්න කියන ගුණයට එනකන් විග්‍රහ විග්‍රහ කළා. සුපටිපන්න කියන දේ දෙනකොට කෙනෙක් සෝතාපන්නයෙක් වෙන ආකාරයෙන් විග්‍රහ කළා දුන්නා. ඒ වගේම එතන පටන්ගෙන දහම් ගුණය තුලින් වර්ධනය වෙන ආකාරයයි අද අපිට විග්‍රහ කරගන්න තියෙන්නේ. සීල සාසනය පූර්ණ කර ගැනීමේ සුපටිපන්නතාවයේ දෙන හැටි සංගුණ තුලින් අපි විග්‍රහ කරලා අපි ඉඳ අරගත්තා ඒ සීල ගුණයේ පූර්ණ වෙන දැනට එනකොට සෝදාපන්නී කියන ආකාරය ගැන සුපටිපන්න කියන ගුණෙට එනකම් ඉඳ විග්‍රහය ගත්තේ ඒ වගේම සමාධි ගුණය තුලින් කපුදාගාමි අනාගාමි කියන මෙන්න මෙතෙන්ට එනකම් ඒ ගුණමාර්ගයේ වැඩෙන ආකාරය තමයි අද අපිට විග්‍රහ කරගන්න තියෙන්නේ. එතකොට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණයට අතුලක් වෙන්න ඕනේ. අපි එකින් එකට ආවා. ඒ ಗುಣ බලාගෙන ඒ දහම් ಗುಣ හයට අතුලක් වීමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණයටත් දැන් අතුල් වෙන්න තියෙනවා. ಗುಣ අප්‍රමාණයි සම්පූර්ණ ගුණයට ගුණවල සම්පූර්ණ ගුණයට පූර්ණ වෙන්න නම් ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේලායි ගුණේ සියලු ආකාරයෙන්ම පූර්ණ ශ්‍රාවකෙක් වශයෙන් මේ ගුණයට ඇතුළු වෙන්න ඕනේ. ඇතුළුලා තමයි අපි ශ්‍රාවකත්වය පූර්ණ කරගන්නේ. අන්න ඒ අවස්ථාවටපත් වෙන අවස්ථාවේදී සකුදාගාමි අනාගාමි කියන මේ ගුණයන්ටපත් වීමටයි අවශ්‍ය කරන ධම්මාර්ගය අද විග්‍රහ කරගන්න වෙන්නේ. එතකොට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණයකට කොහොමද ඇතුළු වෙන්නේ? අපි ඒක තේරුම් අරගන්න ඕනේ. අනිකාට ඇතුළු කරන්න පුළුවන් කමක් නැහැ. තමාම දහම් නුවණින් මෙනෙහි කරලා දැකලා තියෙන දහම් යලි යලි ආවර්ජනා කරලා ඒ තුලින් ඇතුළු වෙන්න ඕනේ. අනිත්‍යතාවයේ දුක්ඛතාවය අනාත්මතාවය ගැන විග්‍රහ කරලා මුලින් තේරුම් ගත්තා. යදනිච්ඡං සංදුක්ඛං යන් දුක්ඛං සදනත්තා කියන මේ මූල ධර්මයේ බුදුදහම හැදිලා තියෙන බුදුදහමදී අවබෝධ කරගත යුතු දැකගත යුතු ධර්ම අපි දැකගෙන තමයි එයින් එහාට යන්න දැන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා නැවත නැවතත් ආවර්ජනා කිරීමෙන් භාවනාව පහින් වැඩි නැහැ. තමයි දැන් අපිට ඒ තුලින් බලා ගන්න ඕනේ. දස්සනේන පහතබ්බ භාවනාවේ පහතබ්බ කියන මේ දෙකෙන් දස්සනේන පහතබ්බ කියන දර්ශනයෙන් පහ කළ යුතු කොටස සුපටිපන්න කියන ගුණයට ඇතුල් වෙනකොට අපි ලබලා ඉවරයි. එතකොට යම් තැනක සුවයක් තියනවාද නිවන හැර නිවන් මඟ හැර ලෝකයාට තවත් සුවයක් නොදකිමි කියන මේ බුද්ධ දේශනාව තේරුම් අරගන්න ඕනේ. අන්නේ නිවන් මඟ අනුගමනය කරමින් පළමු නිවන් අවබෝධ කර ප්‍රහා හැටියට තමයි අපි සුපරිපන්න සාත්වේටපත් වෙලා ඒ සුපරිපන්න ගුණයට ඇතුල් වෙලා අපි ඒ පළමු අවස්ථාව සම්පූර්ණ කරගත්තේ. දැන් සුවයක් දෙන්නේ මොන පිළිවෙතින්ද? අන්නේ පිළිවෙතට දැන් පත් වෙලා ඉවරයි. ඒ පිළිවෙත ආයි වෙනස් කරන්න බෑ සත්‍යය තුලින් මතුන පිළිවෙත නිසා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ එතනින් එහාට යන්න. එහෙනම් පච්චත්තං වේදිතපෝ විඤ්ඤෝ කියන අනුපූර්ව ක්‍රමයට අනුපූර්ව සිතා ක්‍රමයට අනුපූර්ව මාර්ගය අනුගමනය කරන්න ඕනේ. එහෙනම් මෙතෙන්දී අපිට විඤ්ඤෝ වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව හරියාකාරව වටහාගෙන දුක්ඛාර සත්‍ය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන දුක සමුදය ආර්ය සත්‍ය තේරුම් අරගෙන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තේරුම් අරගෙන දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා මාර්ගයේ තේරුම් අරගෙන දර්ශන සම්පන්නේ බවට පත් වෙලා සිටින අවස්ථාවක් නිසා දැන් අපිට අන්නේ එතනදී අපි දකින්න ඕනේ. පච්චත්තං වේදිතබ්බෝ කියන ගුණයෙන් විග්‍රහ කරලා තියෙන්නේ මොකද්ද කියන කාරණේ දැනගන්න. වේදිතබ්බ කියන වචනේ පෙන්නනවා අපි විද්‍යාවටපත් වෙලා පිළිදඬ ඕනේ. ඥානවන්තව. එහෙනම් චතුරාර්ය සත්‍යය සත්‍ය ධර්මයට අනුකූලව ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නියම විද්‍යාවට අනුකූල වෙලා අපි එහි පිළිදඬ ඕනේ. ඒ දැනගත යුතු හරියක් තියෙනවා. විද්‍යාවෙන් කොතනද අපි තබන්න ඕනේ විද්‍යාව තබන්න ඕනේ කොතෙන්ද? යම්කිසි තත්ත්වයක් ඇත්නම් අන්න එතන දැනගන්න. සත්‍ය කියලා කිව්වේ මේ ලෝකයේ ප්‍රත්‍යයෙන් තොරව හටගන්නේ නැහැ. නැන හේතුවකින් තොරව ලෝකය හටගන්නේ නැහැ. යම් ඵලයක් වශයෙන් මේ ලෝකයේ සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු යන යමක් පහළ වුණා නම් ඒ හැම දෙයක්ම හේතුවක් නිසා හටගත් දහම. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ. ඒක තමයි ධර්ම නියමය. අන්න ඒ නිසා අපි බලන්න දකින්න ඕනේ මොකද්ද හටගෙන තියෙන ඵලය? ලෝකේ නැති ඵලය හටගත්තා. නෑ ලෝකය කියන එකේ මොනවද තියෙන්නේ? සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ හතරෙන් තමයි ලෝකය හැදිලා තියෙන්නේ. ඒක ක්‍රමයකින් ගත්තොත්. සත්ත්ව පුද්ගල කිව්වහම ඒක වචන බහු වචන දෙකක් කියනවා. මේ සජීවී පැත්ත පිළිබඳව. සත්ත්ව කිව්වහම බහු වචන වශයෙන් සමූහයක් අහු වෙනවා. පුද්ගල කිව්වහම ජීවීන්ගේ ඒක වචනයක් මුල් වෙනවා. පුද්ගලත්වය. එතකොට සත්ත්ව පුද්ගල ඊළඟ ද්‍රව්‍ය වස්තු දරුවෙක් වහම බහු වචන වශයෙන් අජීවී සියල්ලම අහු වෙනවා. වස්තු කිව්වහම ඒ වාතුලින් වෙන් වෙලා විද්‍යා මාල්ලා පේන්න තියෙන අපි එක එක නම් තියාගෙන තියෙන එක එක නාමයන්ගෙන් ව්‍යවහාර කරන ඒ ඒ ද්‍රව්‍ය තමයි අපි ද්‍රව්‍ය කියලා කියන්නේ. ඒතොර වස්තු කියලා කියන්නේ. ඒතොර මේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ ටික තමයි අපි ලෝකයේ කියන පේන්න තිබුණත් නොපේන්න තිබුණත් දුර තිබුණත් ළඟ තිබුණත් සියුම් වුණත් ඝන වුණත් අතීතයේ තිබුණා ඒවා අනා දැන් තියෙන ඒවා අනාගතයේදී විද්‍යාමාන වෙන්න තියෙන ඒවා කියන මේ සියල්ලම එකතු කරලා ගත්තහම රූපස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන මෙන්න මේ ස්කන්ධ පහකට බෙදපුවාම මේ සජීවී අජීවී සියල්ලම එකට අහු වෙලා ඉවරයි රූපස්කන්ධය කියවහම සජීවී සත්වයන්ගේ රූපස්කන්ධ ශරීරත් ඒ වගේම අජීවී ද්‍රව්‍ය වස්තු ඒවා මුල් කරගෙන ඒවා ඇතුළු කරගෙන මානසික වශයෙන් හටගන්න රූපස්කන්ධයක් අපිට තියෙනවා. ඒ රූපස්කන්ධය කියන්නේ සතර මහා භූතයන්ගෙන් නැත්නම් ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන මේ ධාතු හතර. නොඑක් නොඑක ආකාරයෙන් සංකල්පණය වෙලා ඒ ඒ ආකාර ද්‍රව්‍ය වස්තු හැදිලා තියෙනවා. සත්පුද්ගලයන්ගේ ශරීරය හැදිලා තියෙනවා. සමහර ඒවා සියුම් සමහර ඒවා ගණී භවනයි ඉතින් ඒවට ඕදාර්ක කියනවා ගණී භවණේවට සුකුම කියනවා සියුම් මේවට නේද ඒතකොට සියුම් මේවා තරම බැලුවොත් අපට ඇහැට පේන්නේ නැහැ තී හරියක් තියෙනවා දිවසින් බැලුවහම දිවසට පේන්නේ නැති සියුම් හරියකුත් තියෙනවා සර්වඥ ගෝචර වන්නාව අතිසියුම් හරියකුත් තියෙනවා බුදු පියාණන් වහන්සේලාට ගෝචර වෙනවා ඒ මේ කොච්චර සියුම් වුණා ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියනා වූ සුද්ධාස්තකයයි කියන්නේ. ඇහෙන් බලන්නත් බැරි. දිවසකට පේන්නේ නැති. ඊටත් වඩා අතිසිවුම් වන්නා වූ සූක්ෂම මහා ප්‍රඥාවට අනාවරණ ඥානෙදි ගෝචර වෙන්නා වූ ඊටාම සිවුම් කොටස. ද්‍රව්‍ය වස්තු වල ඊටාම සිවුම් කොටස. ඔය කියනා වූ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන මේ ගතියට කියන සම්බන්ධයලා ආරම්භයක් කරනවා. දැන් ඒකේ මූලික අවස්ථාව මනෝමය අවස්ථාව. මනසින් නිර්මාණය වෙන අවස්ථාව. අන්නේ මනසින් නිර්මාණය වෙන අවස්ථාව තුළ ඉස්සෙල්ලාම කියන්නේ ගති හතරක්. ගති හතරක් නිසා හටගන්න ලෝකේට ඒ ගති හතරෙන් ආරම්භ කරපු මනෝමය අවස්ථාව වන්න ගන්ධ රස ඕජා කියනා වූ ගති හතරක් හැම සම්බන්ධ වෙලා ගති අටකින් සකස් වෙච්ච මනෝමය රූපයක් ඉස්සෙල්ලා හැදෙනවා. ඒක අපි සියුම් තැන. එනම් මේ සියලුම රූපයන්ගේ මූල අවස්ථාව මනෝමයයි. මනෝසිතා මනෝමයයි. මනසම දේශයයි මනසින්ම කරන ලද ඒවා. දැන් මෙතෙන්දී අපිට හුඟක් අපිට හොයාගන්න බැරි එකක් තියෙන මේ ගල් ගස් ගල් ඒ වගේම මේ මහ පොළව මේවා හටගත්තේ මනෝමයව. එයා ප්‍රශ්නයක් එනවා. දැන් ඒක අපි තේරුම් අරගන්න ඕනේ. බොහොම සියුම් තැනක්. මුලින්ම හටගන්න අවස්ථාව මනෝමය. දැන් අපි හීන ලෝකයක් දකිනවා. හීන ලෝකයක අපි මේ තියෙනවා වගේම ලෝකයක් අපි හීනෙන් අපි දකිනවා. මහ පොළොවක් පේනවා. යන්නේ ගෙවල් ඒ වගේම පාරවල්, මං මාවල්, ගෙවල් දොරවල්, බින්දුරු, ගස්කොළන්. ඒවා හීන ලෝකෙත් අපි දකිනවා. දැන් හීන ලෝකේ තිබුණේ අපි අහනවා ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතරෙන් හැටි හැදිච්චා අපි හීන ලෝකේ ලෝකයක් වශයෙන් දැක්කේ ඇහුවා. අපි ධාතු හතරෙන් හැදිච්ච නම් හීන ලෝකෙ තිබිලා නැහැ. ධාතු හතරෙන් හටගත් ඒවාට මේ ලෝකෙ ඉඩ ප්‍රමාණයක් ඕනේ. භෞතික වස්තුන්ට ඉඩ ප්‍රමාණයක් ඉතාම සියුම් නම් ඉතාම සියුම්ම හෝ තියෙනවා. නමුත් අපි එක එකනා දකින හීන ලෝකයේ තුල මේ වගේ මහ පොළොවක් මේ වගේම ලෝකයක් දකින්න. අපි අරුවොත් එහෙම ඔයා දැක්ක හීන ලෝකේ කොයිදේ තියෙන්නේ? Taman ඉන්න දැන්න උතුරු පැත්තේ තිබුණේ, දකුණු පැත්තේ තිබුණේ, යටද උඩද තිබුණේ, වටේද තිබුණේ. කොච්චර දුරකද තිබුණේ අහුවේ. අපිට එහෙම පිළිතුරක් දෙන්න බෑ. අපි දැක හීන ලෝකේ. එහෙනම් හීන ලෝකේ තිබුණ එක අපි දැක්කේ නැද්ද හෙව්වෝ? අපි හීනේ දැක්කා. හීනෙන් මේ ගහකොළ ගස්කොළන් දැක්කලා දැකලා තියෙනවා. මහ පොළොවක් දැකලා තියෙනවා. නෑ කියන්න බෑ කවුරුත් කාගේ අත්දැකීමක් තියෙනවා. එයාගේ හීන ලෝකේ දැක්ක මහ පොළොව, ඉරහඳ, ගහතලු, ද්‍රව්‍ය වස්තු ඒවා ඒ ආකාරයෙන් අපිට දැනුණා. සමහරවල් අපි හීන ලෝකේ හීනෙන් ගලක් හරන්න පුළුවන්. කුරු ගෙඩිය කරගෙන. මෙහෙම අවස්ථාවක් එහෙම දැක්කම යකඩින්න කරගෙන පොළොව හරන්න පුළුවන් හීනෙන්. ඔය හාරන වෙලාවට තද ගතියක් එහෙම අපිට දැනෙලා නැද්ද හිතේ? හොඳට පැහැදිලිවම දැකලා තියෙනවා. ඒ හීනේ දකින්න අවස්ථාවේ කුළු ගෙඩියක් අහලා ගලක් උගෙන් ගලක් හරි වරන් එහෙම කුළු ගෙඩිය වරක් අපේ අපිට දැනෙනවා හරියට කුළු ගෙඩියක් ඇදුවා වගේ හීන ලෝකේ. ඒක යකඩ බවක් දැනෙනවා. ඒකෙන් කන්න ගලක් ගලක් බව දැනෙනවා. ගලක හයිස හයි හක්ති ස්වභාවයත් හොඳට දැනෙනවා. දැන් පටවි ස්වභාවයේ, තද ස්වභාවයේ අපිට දැනෙනවා. හිතට. ඊට පස්සේ අපිට පේන්න පුළුවන් අපේ ඇඟේ දාලිය වැටෙනවා. ඒවා වතුර වගේමයි දැනෙන්නේ. සැලේ වගේමයි ද්‍රව ස්වභාවය. විපාකයේ හීනේ වතුර බොන්නත් පුළුවන්. ඒ වෙලාවට අපිට දැනෙනවා අකීනේ බිව වතුර මොනවා. ජල ගතිය හොඳට පැහැදිලිව හිතට දැනෙනවා. ගින්නක් තිබිලා ගින්නට පිට වෙනවා දකින්න පුළුවන් හින්නේ සීනලුව. ගිනි ගතියක් හොඳට දැනලා තියෙනවා. කුලරක් හවාගෙන යනවා පේන්න පුළුවන්. සීන ලෝකේ. වායු ගතියත් අපි දැකලා තියෙනවා. හැබැයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායු ධාතුවයි පඨවි ධාතුවයි කියලා කියපු. ජලපස් ගිනිසුලන් කියන හතරද එතන තිබුණා. අන්න බලාගෙන ඉන්න අපිට පේනවා මේ ලෝකේ තියෙන ජලපස් ගිනිසුලන් හීන ලෝකේ තිබුණේ නැහැ. හැබැයි මේ ලෝකේ තියෙන ජලපාත් විනිසුලන් කියන මේ හතර ඇසුරු කරනකොට යම් ගති ලක්ෂණයක් අපිට දැනුණා. ඒකේ ඒ දැනීමේ කිසිම අඩුපාඩුවක් නැතුව හීන ලෝකේ දැකපු ජලපාත් විනිසුලන් වලත් අපිට දැනෙලා තියෙනවා. ඒවෙන් හටගත් ද්‍රව්‍ය වස්තුත් එදේම පේන්නලා තියෙනවා. ස්පර්ශ කරලා තියෙනවා. දැන් මේ ස්පර්ශ කරලා අපිට දැනෙනවා හීනෙ. ඉතින් අපි හීන ලෝකේ දැකපු මේ වගේම ලෝකයක් දැකලා තියෙනවා. නමුත් ඒවා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු හතෙන් හැදිච්ච තනන්නේ. එහෙනම් අපිට තැනක් පෙන්වන්න පුළුවන්. මම දැකපු හේන් ලෝකේ තියෙන්නේ. මට උතුරු පැත්තේ මෙන්න මෙච්චර ඈතකයි මේ ලෝකේ තියෙන්නේ. මට දකුණු පැත්තේ මෙන්න මෙච්චර ඈතකයි තියෙන්නේ. ඒක මට වල උඩින් මම ඉන්න දෙන්න විහිදින් මෙන්න මෙච්චර ඈතකයි මම දැක හේන් ලෝකේ තියෙන්නේ. එහෙම කියන්න පුළුවන්ද කියලා හෙව්ව කාටවත් එහෙම ක්‍රමයක් කියන්න බෑ. නමුත් දැක්කේ නැත හේන ලෝකය. දැනුනේ නැද්ද? දැනුණා. ඒකේ ආපෝ ධාතුවේ ස්වභාවය දැනුන්නේ නැද්ද? එහෙනම් ජල ස්වභාවය දැනුන්නේ නැද්ද? දැනුණා. වායු ස්වභාවය දැනුන්නේ නැද්ද? ගිනි ස්වභාවය දැනුන්නේ නැද්ද? සද ස්වභාවය දැනුන්නේ නැද්ද? හතරම මේ දැන් තියෙන මේ ලෝකේ අපි ජීවත් වෙන ලෝකේ තිබුණා වගේම හීන ලෝකේ අපි ජගලා තියෙනවා. මේක අත්දැකීම කාර්යය. එහෙනම් මෙන්න මෙතන පේනවා එක දෙයක්. අපේ මනසට ඇස කන දිවනාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහෙන් ගෝචර කරලාගත්ත දස්තයක්. තුලින් අපේ මනෝලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ මනෝලෝකයේ අපිට කාටක් තියෙනවා ඒක දැනෙන්නේ නැතුවයි තියෙන්නේ. නමුත් හීන ලෝකෙදි හොඳට පැහැදිලිව පේනවා කවුරු හීන දකලා තියෙනවා. එහෙනම් හොඳට පැහැදිලිව වෙනවා අපි නිර්මාණය කළාද කියලාවත් දකින්න බෑ අපේ මනෝලෝකේ. දැන් හීන ලෝකේ අපි දැන් හිතුවත් මේ පියවිව ඉන්නකොට අපි දැක හීන ලෝකේ අපි මවලා බලන්න ඕනේ කියලා එහෙම. ඒක හරි අමාරුයි කරන්නේ. මොකද ඇස ගන්න දිවනාසයේ ශරීරයේ කියන මේ ඉන්ද්‍රිය පහර විහිදෙන මානසිකත්වයක් තුලින් පංචේන්ද්‍රියන්ට ක්‍රියාත්මක වෙන මානසිකත්වයක් තුළ විද්‍යාමානලා ඉඳද්දි අර මනේන්ද්‍රිය ගෝචර ඒ පැත්ත විතරක් වෙන් කරලා ගන්න ගියාම හරි අමාරුයි. විසිරෙන්න නිසා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවාර විසිරෙන්නේ නැති මෙන්න ඇසකන දිවනාසය ශරීරයේ නිදාගත්ත වෙලාවට මනෝද්වාරය ඇහැරලා තියෙන වෙලාවට අන්න මනෝද්වාරය හොඳට ක්‍රියාත්මක වෙන නිසා අපි අරගත්ත මානසික සතහන හොඳට පැහැදිලිව වැටහෙන්න දැනෙන්න පටන් ගන්න නිසා අර අපි හැඟවිලා තිබිච්ච මනෝලෝකේ දැන් විද්‍යාමානව පේනවා. අපේ උත්සාහයෙන් වීර්යෙන් අපි හීන ලෝකෙ මැවිවෙන්නේ. નિરાයාසයෙන් අපි හීන ලෝකෙකට යනවා. ඒ හීන ලෝකෙ තියෙන අපි ඇති දේවල් හැටියටම දකිනවා. එනම හැම කෙනෙකුටම එහෙම හීන ලෝකෙකින් දකින්න පුළුවන් දෙයක් තියෙනවා. උත්සාහයෙන් වීර්යෙන් මවාගෙන අලුත් වෙන හදාගත්ත උත්සාහය අපිට නොගත්තට තැන්පත් වෙලා තිබෙන්නා වූ ගති ලක්ෂණ අපිට දැනෙනවා ওই කියන විදිහට. එහෙනම් අපි ආපෝ ධාතුවේ ස්වභාවයක් සීන ලෝකේ දැකලා තියෙනවා. තේජෝ වායෝ පඩවි කියන මේ ධාතු ස්වභාවයෙන් සීන ලෝකේ දැකලා තියෙනවා. නමුත් ඒවා ආපෝ ධාතුවක් නෙමෙයි, තේජෝ ධාතුවක් නෙමෙයි, වායෝ ධාතුවක් නෙමෙයි, පඩවි ධාතුවක් නෙමෙයි. ඒවැම වර්ණයකුත් දැකලා තියෙනවා. එක එක පාට දැකලා තියෙනවා. ඒවැ ගන්ධයකුත් අපි දැකලා තියෙනවා. ඒවැ රසයකුත් සමහරවිට අපි රස විඳපු වෙලාවක අපි ඒකත් දැකලා තියෙනවා. ඒකේ ඕජසකුත් දැකලා තියෙනවා. වන්න ගන්ධ රස ඕජා කියන ගති හතර කීන ලෝකෙත් අපි දැකලා තියෙනවා. එහෙනම් ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාස්තකයේ තිහිමි ගති අටක් අපි හීන ලෝකේ මුලවල පැහැදිලිව දැකලා තියෙනවා උදාහරණ. නමුත් ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාස්තකයෙන් හටගත හීන ලෝකයක් තිබුණා නම් ඒක ද්‍රව්‍ය වස්තුනේ ලෝකයක්. අන් ද්‍රව්‍ය වස්තුමය ලෝකයක් නෙමෙයි දැකේ නාම ලෝකයක්. එහෙනම් අපිට හොඳ විදිහට පැහැදිලි දෙයක් තියෙනවා රූප ලෝකේ ආරම්භයේද නාම ලෝකේ බලපාන්න පුළුවන් බව. ඔය නාම ලෝකේ හටගත්තා වූ ඒ සබහන තමයි යම් දවසක අපිට විද්‍යාමාන වෙලා තියෙන රූප ලෝකයක් හැදී. ලෝකයට බැඳිලා හැදිලා මේ හරි වටිනා ලෝකයක් පවතින ලෝකයක් කියලා ආත්ම දෘෂ්ටියෙන් බැඳගෙන ආපු ගති ලක්ෂණය නිසා අපිට ඇති දෙයක් හැටියට මානසිකත්වයට වැළිලා තියෙන සතහන අපි ඇති ආකාරයෙන්ම මනෝලෝකයක් වශයෙන් හීන ලෝකයක් වශයෙන් දකිනවා. මෙන්න මේ දකින හීන ලෝකේ තමයි කවදා හරි අපිට මේ වගේ ලෝකයක් මවලා දෙන්න ඊළඟ හේතුව. ලෝක සත්‍යෝ මේ ලෝකේ විනාශ වෙනකොට සමක්‍රමයෙන් ගිහිලා ආවස්තර කියන බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ප්‍රීතිය ආහාර කරගෙන ගව්‍යවසු ආහාරයක් දෙන්නේ සතුටු හිත ආහාරයක් වශයෙන් අරගෙන මනෝමය වශයෙන් ජීවත් වෙන කාලයක් මෙන්න මේ වගේ ජීවත් වෙන කාලෙකදී ඊට පෙර තිබුණ කල්පෙදී අපි කාලාන්තරයක් ඉතින් මේ රෝගේ ඇසුරු කරලා තිබිච්ච මනෝ සතන අපේ මනසේ දැන්පත් වෙලා තියෙනවා. අන්නේ දැන්පත් වෙලා තියෙන මනෝ ලෝකේ තියෙන ඒවා තුලින් තමයි අපිට ආස්වාද පිළිබඳ මතකයක් එන්නේ. ධාන ශක්තිය තුළින් මේ පංචකාම ආස්වාදයන් යටපත් කරලා දාලා මේ ධාන ශක්තිය රූපාවචර ලෝකයක ජීවත් වෙලා ඉඳලා නැවත අපිට මේ ශක්තිය ඉවර වෙනකොට ආයි කාමාවචර අදහස් ක්‍රමක්‍රමයෙන් අනුක්‍රමයෙන් එන්න පටන් ගන්නවා. මොකද ධ්‍යාන ශක්තිය කෙලවර වෙනකොට නැවත වාරයක් අරව ආකර්ෂණය වෙනවා. ධ්‍යාන ශක්තිය නිසා අර කාමාවචර ලෝකෙ දිවිච්ච කාම ගති ලක්ෂණ අදහ දුරස් වෙලා තිබුණා. ඒක ධ්‍යාන ශක්තියේ බලය. ඒ ධ්‍යාන ශක්තිය ඈත් වෙන ගෙවිලා යන ගෙවිලා යන ආයතනයක් මොකද වෙන්නේ? අර පෙර තිබුණ කාම අදහස් ආයි ගලා එන්න පටන් ගන්නවා මනස. කාම අරමුණු මනසට ගලා එන්න පටන් ගන්නවා. අන්න ඒතකොට අර හැඟවිලා තිබිච්ච හීන ලෝකේ ආයි මතුවෙනවා. අපි මෙහෙම ලෝකෙක ඉස්සර හිටියා. කොයි ලෝකෙ කොච්චර හොඳද? අපිට එහෙම එකතු වෙලා ඉඳ තිබුණා නම් එහෙම රසයක් විඳින්න තිබුණා නම් එහෙම පහසක් යලි විඳින්න තිබුණා මෙන්න මේ අදහස ක්‍රමක්‍රමයෙන් අර ආවස්තර බ්‍රහ්ම ලෝකයේදී නැතනම් මේ ලෝකෙ ඉස්සෙල්ලාම ඉන්න මිනිස්සුන්ගේ මූලික අවස්ථාවේදී ඔය අදහස් පහළ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අදහස් පහළ වෙනකොට යලි බලාපොරොත්තු වෙන්නේ එදා විඳපු යාතිය ලෝකයක්. 아무තු ලෝකයක් නෙවෙයි. 아무තු ලෝකයක් බලාපොරොත්තු වෙන මනසට දත්තය යන්නේ. පංචකාමයන් විඳපු යම් ලෝකයක් අතීතයේ විඳලා තිබුණා නම් ඒ જાතියෙන් එකක් පහල කරගන්නයි මනසට දත්තයක් තියෙන්නේ. එහෙනම් වෙන දත්තයකින් වෙන ලෝකයක් හදගන්න බැහැ මනසට ආවේ මොකද්ද? මනෝසිතා මනෝමය මනසම දේශ කරගෙන මනසට හටගත්ත කරනවා මනෝමය වශයෙන් හට ගැනීමයි මූලික වශයෙන් වෙන්නේ. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? අපි විසින් ගොඩනගාගත්ත ලෝකයේ ඇති දෙයක් කියන දෘෂ්ටියට බැහැලා. ඒක අපි ඇලුනට පස්සේ, ඇලුම් කළාට පස්සේ අපි මවාගත්ත ලෝකෙට අපිම හැවටෙනවා. අපිට මේකට විරුද්ධව ප්‍රතිචාර දක්වන්න බෑ. ඒකට පාක්ෂිකව අනුකූල ප්‍රතිචාර දක්වන්න මානසිකත්වයක් ගොඩනැගෙනවා. මෙන්න මේකේ මනසින්ම ගොඩනගාගත්ත ලෝකයක් නිසා මේ ලෝකේ ඔක්කොම අපි ඒකට හිර වෙලා බැඳිලා ඉන්නේ. ඒ බැඳිලා ඉන්න තාකල් අපිට ඒ ලෝක ස්වභාවය ඉක්මවන්න. ඒ දල ස්වභාවය ඉක්මවාගෙන අපිට ඒ තුලින් යන්න බෑ. මොකද ඒ ස්වභාවයට අපි බැඳිලා ඉන්නේ. දේව ස්වභාවය ඉක්මවාගෙන අපිට ඕන එකක් කරන්න බෑ. අපි ඒ ද්‍රව ස්වභාවයට බැඳිලා ඉන්නේ. මෙන්න මේ නිසා ඒ ස්වභාවයෙන් බැඳිලා හටගත්ත ලෝකේ සද ස්වභාවය ඉක්මවන්න බැරි තැනක අපි ඉන්නේ. ද්‍රව ස්වභාවයේ ඉක්මනට වැටෙනක ඉන්නවා. ඒක ඇතිලියා කියන මහා දෘෂ්ටියක බැඳිලා ඉන්නවා. අන්න ඒ නිසා අපිට ඒක ඉක්මවන්න. ඔය මෑත කාලේක මානසික විද්‍යාත්මක කරපු එක්තරා පරීක්ෂණයක ප්‍රතිඵලයක් මම ඔය සංග්‍රහවක දැකලා තියෙනවා. කිකිලියක් අරගෙන වෙලා ඉතින් කිකිලි ගෙනහිල්ලා කණුවක් වටේ වල හුරු කැටයකින් සවුමක් ඇදලා හිටන් කෑන වායේ ගෙනහල්ලා කිකිලිගේ ඇඟේ බැඳ හැටියට ලං කරලා තියෙන කිකිලි එදින අතහැරලා අහකට ගියා. කිකිලිට පේන්න අර හැන පේන්න යා හුණු කැටෙන් ඇන්නේ. කිකිලි හද නැතුව හේ ඉන්නවා කියන්නේ. මම බැලලා ඉන්නේ කොහොම යන්නේ? දැන් මේ මුලාව නිසා කිකිලිට යන්න බැරුව හේ ඉන්නවලු හද. ගඳලා ඉන්නවා කියලා හිතාගෙන. නම් හුණු කැටෙන් ඇන්නේ ඉතින් කිකිලි බැඳිලා නැහැ. නමුත් ඒ ඉර ඒකිට වෙන්නේ මොකක් හරි රෑනක් අරගෙන ඒ කර්මයේ ගැට ගහලා කියලා. ඒ දෘෂ්ටියෙන් ඉන්න තාකල් 50කන් කිකිලි යන්නේ. මොකද වෙලා තියෙන්නේ? අන දෘෂ්ටියට හැවටුනට පස්සේ එයා හිර වෙනවා. දැන් එහෙමම දෙයක් අපි දකිනවා මේ මෝහන විද්‍යාව කියලා මේ අලුත් ක්‍රමය. ඒ මෝහණය කරන්න ආ වූ ඒ මෝහන විද්‍යාඥයන් නම් ඒ මෝහණය පිළිබඳව දන්න කෙනා කියනවා. ඔබේ අත දැන් දිගහැරලා තියෙනවා. ඔබට නමන්ද බැහැ. ඔබේ අත යකඩයක් වගේ හයියයි. දැන් කවුරු හරි අල්ලලා නමන්න හදුවත් නෙමෙයි. ස්වභාවයෙන් නැවෙන අපි දැන් නැවෙලා තියෙනවා කියලා. දැන් ඒගොල්ලෝ තව දෙයක් වෙන්නේ. මේ අපේ ඇඟ පුටු තුනක් තියලා එක පැත්තක් ඔළුවට තියලා අනිත් පැත්ත මේ විරුබට තියලා කුතුන තිය පැත්තට අනිත් පුටුව තියලා හිටන් ඔකේ නිදි ගන්නවා. නිදි ගන්න හිටන් මොකද කරන්නේ? යාට අදහසක් දෙනවා. ඔබේ ශරීරයේ දැන් යකඩයක් වගේ. නැමෙන්නේ. හැබැයි ඔහොම කියලා වුණාට පස්සේ යාට විහාර වශයෙන් යාට බැදී අදහසක් එනවා. ඇත්ත වශයෙන්ම මගේ ශරීරයේ යකඩයක් වගේ නැමෙන්නේ නැහැ. ඔය අදහස කාවැදිලා හිටන අර මෝහණය කරපු වෙලාව. ඊට පස්සේ මොකද කරන්නේ? මැදින් තිබිච්ච පුටුව පැත්තකට හකර කර ගන්න. හරියට යකඩ තිබ්බා වගේ හරියට නැමෙන්නතු අහුවෙ කියනවා. ඊට පස්සේ කවුරු හරි ඇඟුරට නැගලා ඉඳ ගන්නවා. ඒත් නැමෙන්නේ. දැන් අපිට කිව්වොත් අර මෝහණය කරලා නැති වෙලාවට ඔයා ඉන්නක බඳ පුටුවක. ඕක විදිහට මොකද කරන්නේ? දැන් මං ඔයා නැමෙන්නේ නැතුව ඉන්න බලන්න. මයි අන් මැද තියෙන පුටුව ඇදලා ගන්නවා කියලා ඇදලා ගත්තොත් එතනම කොන්ද පාත් වෙලා ඉන්න ඇදලා වැටෙනවා. අර ක්‍රමයේ කරන්න බෑ. ඒතර කොහොමද අර මෝහණය කරපු වෙලාවේදී අර විදිහට පුළුවන් වෙලා කෙනෙක් ඇඟට නැංගා. අර නැමෙන ශරීරයේ නැමෙන දු ගලවාගේ තිබුණා. අපේ මනස එතෙන්ට මුලා වෙලා තිබුණා. එයා කිව්ව එක ඇත්ත තමයි. මගේ කාලේ නැමෙන්නේ අන මානසිකත්වයේ දුලින් ගොඩනගු එක්තරා ශක්ති විශේෂයක් විසින් ඒ ශාරීරිය දිගහැරලා තිබ්බා යකඩයක් තිබ්බා. ඇඟට එක්කෙනෙක් නැග්ගා අර හන්දි නැවිලා ඉන්න පොන්ද පාත් වෙනවා වැටෙන්නේ සතර පස්සේ. දැන් මේවා අර කරලා තියෙන පරිස්සම. දැන් මේකෙදි අත් වශයෙන්ම උනේ මොකක්ද? අර ඇඟ නැමෙන ඇඟ නැමෙන්නේ නැති බවට එයාට හිතුණා දෘෂ්ටියක් ඇති වුණා. එයා මේ දෘෂ්ටියට මුලා වෙලා ඉන්නකම් ඒක අහු වෙලා ඉන්නකම් එයාට ඒක ඉක්මවන්න බෑ. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ තද ලෝකයේ තුල අපි ඉන්නේ අන්නේ ලෝකයේ ඒ දෘෂ්ටිය තුල. මේ නිසා තමයි මේ මහ පොළොවේ පිටියා පර්වතයක් ආවත් අපි ඒක හැපෙන්නේ. සතර ඉදිපාද වැඩි අභිඥා රාදී කෙනෙකුට අපිට තියෙන මහ පොළොව ඒගොල්ලන්ගේ මහ පොළොවක් නෙමෙයි. අපේ ධර්මයේ වෙන්නා තියෙනවා. හරියට වතුරේ කිමිදිලා අනිත් පැත්තෙන් යනවා වගේ ඔන්න මහ පොළොව එක පැත්තකින් කිමිදිලා අනිත් පැත්තේ මතුවෙලා යන්න පුළුවන්. පර්වතයක් ප්‍රාකාරයක් වලින් මේ වාතය අතරින් එහා මෙහා යනවා වගේ උන්වහන්සේලාට යන්න පුළුවන්. ඒක කොහොමද යන්නේ? ලෝකෙ විසි අචින්තේ නිසා, ඒ දස්යන් අපිට නැති නිසා අපිට ඔබ විශ්වාස කරන්න බෑ. වෙන්නේ කොහොමද? එහෙම එකක්. මොකද අපේ දස්සයන් තියෙන්නේ එහෙ මෙහෙ කියන්න බෑ කියන එක. අපි ඉන්නේ එහෙම තමයි. දියමතු විදිහට යන්න නම් බෑ දියමතු විදිහට යන්න කිව්වොත් එහෙම අදගෙන යට එරෙනවා. යට එහෙම විදිනවා. අපේ අදහසක් තියෙන්නේ ඒ ලෝක ගති ස්වභාවයට අපි වහලලා තියෙන්නේ එහෙමද? නමුත් ඒ ස්වභාවය අර ධර්මයේ තුලින් අර මානසිකත්වයේ පාලනය කරගෙන යනකොට ඔන්න දියමතු විදිහට යන්න පුළුවන්. මේ ශරීරයේ ආකාශي කුරුල්ලෙක් ගෙනිනවයි ගෙනියන්න පුළුවන් කියලා අපි දේශනා කරලා තියෙනවා. ඉද්දිවිද ඥානය ගැන පෙන්නනකොට ඉද්දිවිද ඥානය කරන්න පුළුවන් වැඩ ගැන පෙන්නනකොට ඔවා පෙන්නලා තියෙනවා. එහෙනම් ඒවා වෙන්නකොට මේ ලෝකේ ඒ ආකාරයට වෙනස් වෙන්නේ කොහොමද? අපි මනෝලෝකයක එක්තරා දෘෂ්ටියකට හැරලා තමයි ද්‍රව්‍යමය වශයෙන් අපි හිර වෙලා ඉන්නේ. අන්නේ මානසිකත්වයේ ඉක්මවන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ මනෝමය ඉදිකින අභිඥා අවස්ථාව. එතෙන්ටපත් තුන කෙනාට මේ අපි කියන දෘෂ්ටියේ හිරවීම ඉවත් කරන්න පුළුවන්. එදාට බලනකොට ඒ විලන්දේ කරන්න පුළුවන්. හැබැයි වාතාවරණය කොහොමද මේක වී අපේ තියෙන ලෞකික දත්තයන් අනුව නම් ඒ தත්යන්ගෙන් එයින් එහා தත්යක් නැති නිසා අපිට ඔබ විශ්වාස කරන්නත් බෑ කොහොම වුණාද කියන්න බෑ මේක නම් පිළිගන්න බෑ කියලා අපි කියනවා. ඒ නිසා බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ලෝක විශ්ි අචින්තයයි කොහොමද වෙන්නේ කියලා හොයන්න කියනවා පිසියෙක් වෙනවා මිස ඔය මානසිකත්වයෙන් ඕවා හොයන්න යන්න එපා. මෙල හොයන්න දත්තයක් නැති නිසා. කර්ම විශ්ය ගැන, ලෝක විශ්ය ගැන, චිත්ත විශ්ය ගැන ඒ අසීමිත හොයන්න ගියොත් සිද්ධ වෙන්නේ ඒ දත්තයක් නැති මන මානසිකත්වයකින් ඔබ හොයන්න ගියොත් එහෙම හිර වෙනවා. තේරුම් ගන්න බැරි වෙනවා. මෙන්න මේ කාරණේ තමයි පෙන්වුවේ මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව අපි ඉන්නේ එක්තරා විදියක දෘෂ්ටියේ හිර වෙලා. ඒ හිරවීම නිසා තමයි මේක අපිට මේ භෞතික ලෝකයක් කියනවා සංඥාවක් නැగిලා තියෙන්නේ. ඒ නිසායි අපිට මේක ද්‍රව්‍ය වස්තුමේ ලෝකයක් කියලා දෙයක් තියෙනවා කියන දේ අපි හිර වෙලා ඉන්නේ. දැන් අපි දකින්න ඕනේ. මෙන්න මේ ඵලයක් හටගෙන තිබෙන මේ හේතුව මේ ආකාර හේතුවක් මානසික හේතුවක් නිසා. 아무තු හේතුවක් නෙවෙයි. මෙන්න මේක අපි මේ මේ කියන විද්‍යාව පිළිබඳව යම් මට්ටමකින් අපි දැනුණා. ශ්‍රාවක ගෝචර මට්ටමකින් අපි දැනගන්න පුළුවන් වුණා. අපි දැනගන්නවා මේ ලෝකේ මේ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු වශයෙන් තියෙන ඇති ඒවා නෙමෙයි. ඇති ආකාරයෙන් පේන මායාවක් තියෙනවා. අන්න ඒකත් ධර්මානුකූලව දකිනකොට ධර්ම ස්වභාවයක් මෙහෙම තියෙනවා කියලා සැකනතෝ දකිනකොට අපි දැනගන්නවා මායාවල් වලට මේ විතර හැවටලා මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කියන්නේ. මෙන්න මේක දැනගන්න ඕනේ. අන්න ධර්මයේ තුලින් අපි ඔතෙන්ට ආවොත් මේ විෂය මහ පුරුල් විෂයක්. අචින්ත්‍ය වූ ලෝක විශ්ේ පිළිබඳව. අපිට සැක හිතන්න දෙයක් නෑ. මොකද ඒක දැකපු උත්තරයන්දී පෙන්වන ධර්ම මාර්ගයක් තියෙනවා. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමය හරියටම හරිය කියන නම් ඒක දැන් සැක හිතන්න දෙයක් නැතුව අපිට වැටහෙනවා. අපි බඳු ඉර්ධි විෂයන් පිළිබඳව අපි සැක හිතන්න යන්නේ නෑ. අපේ මානසික මට්ටමට හිර වෙලා තියෙන ආකාරය දකින්න. ඒතර එනවා මේ හැම දෙයක්ම මානසිකව ගොඩනගා ගන්නා වූ හේතුඵල. ඒවැ ප්‍රතිඵල වලට තමයි අපි මේ හැවටලා හිර වෙලා මේ දරුවෝ වස්තු කිය කී ඉන්නේ. සත්පුද්ගල කිය කිය ඉන්නේ. එහෙනම් මේවට මූලික අවස්ථාවක් තියෙනවා මනසෙන්ම ගොඩනගාගත්ත ඒවා. මනෝසිතා මනෝමය. මෙන්න පටන් ගන්න තාපුද. මේකත් මෙන්න මේ විද්‍යාව දකින්න. මෙන්න මේ සත්‍ය කතාව මෙන්න මේකයි. හේතුවක් නිසා ඵලයක් හටගන්නකොට ඒ ඵලය අපිට ඇති දෙයක් හැටියට පේන්නේ වැටහෙන්නේ ඔන්න ඔය ටික. එයා කියන විඥානේ මායාකාරයෙන් උපමා කළා. මායාකාරය පෙන්වන්නේ බොරුවක්. ඇත්තක් නෙමෙයි. එහෙනම් මේ විඥානයේ වෙන්නේ ඇත්තක් නෙමෙයි. අන්න විඥානයේ වෙනවා බොරුවක් ඇත්තවක්. මායාකාරයාගේ මායාව වැඩපිළිවෙල අනිකාර වෙනවා විච්ඡ දෙයක් ඇති. අන්න ඒ වගේ විඥානයේ තියෙන ඇති කරන தත්ත්වය. විඥානයේ ගෝචරයේ தත්ත්වය. මේ බඳුම මායාව. අන්න මායාව මායාවක් හැටියට අපි දකින්න මෙන්න මේ ටික දැනගත්තා නම් මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන හරයක් කොහෙද තියෙන්නේ කියලා. අත්දැකීම් ගෝචරව තමයි දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ටික දැනෙනකොට එහෙනම් මේ මම කියලා අල්ලගන්න හදන්නේ මගේ මානසික මායාවක්ම නෙවෙයි. මගේ කිව්වේ මේ මානසික මායාවකටම නෙවෙයි. මෙන්න මේ ටික පේන්න පටන් ගන්නවා. මෙන්න මේ ටික දකින්නකොට මොකද වෙන්නේ? සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේවා පිළිබඳව මම කියන මගේ කියන මායා දෘෂ්ටියක් තිබෙනා ක්‍රමක්‍රමයෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. මෙන්න මමත්වයේ ගිලිහීම ආරම්භ කරනවා. ඇත්ත දැකලා තවදුරටත් මේ ධහමට වැසහම ධර්මයේ දකින්න. මේ ලෝකේ දරලා තියෙන ආකාරයන් දකින්න පටන් ගන්නවා. මෙන්න මේ දරලා තියෙන යථාර්ථයේ දකින්නකොට යථා ආකාරයේ දකින්නකොට අපේ මානසිකත්වයේ එක්තරා විදිහක මුලා දෘෂ්ටියක් ගැලවිලා ගිහිල්ලා මුලා සංඥා ගැලවෙන්න පටන් ගන්නවා. දෘෂ්ටියෙන් මිදුණා ඉතින්ලා සුපටිපන්න වෙන තැනට එනකොට දැන් අපි සංඥාවෙන් මිදෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා ආදී වශයෙන් බැඳිලා ඉන්නේ මේ මුලාසහගත සංඥා ස්වභාවයෙන් මිදෙන්න පටන් ගන්නවා යථාර්ථයේ දකින්න දකින්න. එහෙනම් සංඥා වශයෙන් අපි අරගත්ත යම් කිසි දෘෂ්ටියක් තියුණා. ඒක මායාවක් කියලා වැටහෙන්න වැටහෙන්න. අන්නේ සත්‍ය ධර්මයන් පිළිබඳව යථාර්ථය දකින්න. පච්චත්තං වෙන්තබ්බෝ විඤ්ඤෝ කියන ගුණය තුල ඔය ක්‍රමෙන් ඇතුළු වෙන්නේ. ඒතකොට දකිනවා මම කියන මගේ කියන මගේ ආත්මය කියන මේ මුලාව. මායාවකටයි මේ කියන්නේ මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කියන්නේ මායා ස්වභාවයක් නෙවෙයි. එවලු මායාව නේද මේ ලෝකෙ මේ සත්ත්ව පුද්ගල කියලා විද්‍යාමාන වෙලා තියෙන්නේ. එවලු ද්‍රව්‍ය වස්තු නේද මේ ද්‍රව්‍ය වස්තු කියලා මේ ලෝකෙ විද්‍යාමාන වෙලා තියෙන්නේ. මනසෙන්ම ගොඩනගාගත්ත නිසා ඒ තුලින්ම ගොඩනැගිච්ච මායා දර්ශනයන්ට මායා ස්වභාවයන්ට අපි ඇති දේවල් කියලා හැවටිලා ඉන්නවා. ඒක ඇත කියන හේකුයි නැත කියන හේකුයි ලෝකෙ හැදිලා. ඇත කියන දෘෂ්තිය ඉන්නකම් ඒක ඊතර නැත්නම් අපි ඒක නැත කියනවා. නේ ඇති වෙන්නත් නැති වෙන්නත් පැවතුන එක මොකද්ද කියලා බලපුවා. මායාවක මොනව ඇති වෙන්නද මොනව නැති වෙන්නද? ඇතනස කියන අන්ත දෙකම වැත්ත කර දාලා මායාව මායාවක් හැටියට තේරුම් ගන්න. මායාවක් තුන නම් ඇත කියලා එකක් විද්‍යාමාන වෙනවා නැත කියලා එකක් විද්‍යාමාන වෙනවා. මේක අන්ත දෙක. ඔන්න ඔකත් උතෙන්දි දකින්න. මෙන්න මෙහෙම දැනගෙන විද්‍යානුකූලව හිත පිහිටියට පස්සේ සත්‍යයේ හිත පිහිටියට පස්සේ සත්‍ය දර්ශනය කරන ප්‍රඥාව මේ පහළ වෙන්න පටන් ගන්නවා ඔය ආකාරයෙන් ප්‍රකාරයෙන් ඇති. අන ප්‍රකාරයක් දකින්න දකින්න මොකද සිද්ධ වෙන්නේ? ඔය කියන්නා වූ විද්‍යාව තමාගේ මානසිකත්වයේ අවිද්‍යාවෙන් අහ කර කර විද්‍යාව කරා ගෙනියන. අවිද්‍යාව යන්තරක නැද්ද? අඩු වුණාද? මමත්වේ එතන අඩු වෙනවා. මගේ කියන්නා වූ දෘෂ්ටිය නැති දෘෂ්ටිය නැති වුණා මුලදීම සංඥාවක් විදියට පටන් ගන්නවා. මම කියන සංඥාව මගේ කියන සංඥාව ආත්ම වශයෙන් ගත ආත්ම සංඥාව දුරිට පටන් ගන්නවා ක්‍රමස්කරණය. මෙන්න මේ ආරම්භයේ පටන් ගන්නවා අන්න භාවනාවේ පහතබ්බ කියන එකේ මුල ආරම්භ කරලා අර කියන පච්චාත්තාන වේදසබ්බෝ විඤ්ඤෝ කියන ගුණයට අතුලත් වෙනවා. දැන් එක්තරා දහම් විද්‍යාවක් තුළ ඉන්නේ යථාර්ථය දකින්න. අන්න දහම් දැකීම ආරම්භ කළා. ලෝකේ කියන්නේ මොකක්ද? මේ දුක ගෙන දෙන්නේ මේ වැඩක් නෙවෙයි මායාලෝකයට බැඳිලා. මායාවකට බැඳිලා මුලාවකට බැඳිලා දුක් විඳිනවා මිසක් ඇත්තකින් දුක් විඳිනා මේ ලෝක සත්‍ය. මායාවක හැරෙන්න දුක් විඳිනවා. මායාවට ඇගිලා සතපුද්ගල කියලා ඉතින් සංඥා ගන්නවා. ද්‍රව්‍ය වස්තු මේ සංඥා ගන්නවා. ඒවා වටිනවයි කියලා හිතා ඉන්නවා ඒක ඇති සත්‍ය දන්නේ නැති. ඇති දෙයක් නෙවෙයි දන්නේ වටිනවා කියලා නිගමනය කරනවා. දැන් මේක මේ මායා ස්වභාවයක් කියලා දැනගත්තට පස්සේ මායාව තුළ මොනවද අල්ලගන්නද? මායාව තුළ මොනවද මම කියන්නේ? මායා ස්වභාවය තුළ මොනවද මගේ කියන්නේ? මායා ස්වභාවය තුළ ආත්ම වශයෙන් මොනවා සංඥාවෙන් ගන්නද? ආත්ම සංඥාවේ මොනවා ගන්නද? අන්න ආත්ම සංඥාව විදින්න පටන් ගන්නවා ක්‍රමස්කරව. අසාරත්වයේ දකින්න දකින්න මායා කතාවක නැවතුමක මොන සාරත්වයක්ද කියලා දකින්නද? ඒ මායාවී තිබෙන අවසාරත්වයක් දකින්න නැතුවම අසාරයි කියලා දකින්න මායාව. අසාරත්වේ නනත්ත. සාරත්වයක් දකින්න නැත්නම් ඒ හේතුවෙන් අනත්තයි කියනවා. අනාත්ම දකින්න. ඒ ඉච්ඡසේ පවතින්නේ නැත්තේ අනිත්‍ය වුණේ මොකද? මායාව අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච නිසා කොහොමද කැමැතිේ පවතින එකක් පහළ වෙන්නේ? අවිද්‍යාව මුලාවක් නම් ගෙන දුන්නේ. කැමැතිේ පවතන්නේ මොකද්ද? මායාවක්. ඒ හේතුඵල ධර්මයට අනුකූලව යමක් විද්‍යාමාන වෙනවා හේතුට අනුකූලව ඵලයක් විද්‍යාමාන වෙනවා. ඒ හේතු ප්‍රත්‍යයයි. නැත්නම් ප්‍රත්‍ය මේකයි කියලා දැනගත්තා නම් අන්නේ ප්‍රත්‍යයේ අර කියන්නා වූ විනිවිද දකින්නා වූ ප්‍රඥාභාරක මානසිකත්වයේ තුලින් දකින්න පටන් ගන්නවා. ඇති සත්‍යය මේකයි. යථාර්ථය මේකයි. සත්‍යය මෙන්න මේකයි. අන්නේ සත්‍යය යම්කිසි දවසක විද්‍යාවට අනුකූලව දැනගත්තා නම් පච්චත්තං වේදි සබ්බෝ විඤ්ඤෝ කියන අවසන්පත් වෙනවා. මෙන්න දහම් ගුණය තුලින් භාවනාව තුලින් මානසිකත්වයේ ගොඩනගෙන හැකියි. මානසිකත්වයේ යථාර්ථය කරන්නේ නැහැ. එතකොට අපි අරගෙන බලන එකින් එකට ආපු හැටි. දැන් අපි දැකලා තියෙනවා ඒකද? මොකද්ද? මේ ලෝකේ කොහොමද උපදින්නේ? සකස් වෙන්නේ කොහොමද? දැන් මේව බලනකොට මේකනේ න්‍යාය. උපදින න්‍යාය මේක. මේ ලෝකේ උපදින්න හේතු වෙන්නේ. ඕපවෙන්න හේතු වෙන්නේ. මෙන්න මේ න්‍යාය ධර්ම වැඩ කරන නිසා. ඔය ආයෙ දකින්න. මොකද්ද උපදින්නේ නැහැ. මේ සංඥාවෙන් අල්ලාගෙන මේක නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන් කියනවා මුලාහාගත දුක්ඛයෙන් බැඳිලා සංඥාවෙන් බැඳිලා. ඒ පස්සේ කුෂ්ණාවෙන් බැඳි බැඳි යනකොට. ඒ හේතුව නිසා මේ කියන මායාවෙන් ඉවත් වෙන්න බෑ. මෙන්න මේක තමයි මේ ඕප වෙනේවත් උපද්දවන න්‍යායෝකයි, නන්තියෝකයි. ඕපන ආයිකේ යහත් ඕපන ආයිකේ ඔන්න ඕකයි. ඔන්න ඕපන ආයිකේ දකින්න පටන් ගන්නවා. මෙච්චර කාලේ ඕපන ආයිකේ දැක්කේ නෑ. උපදින න්‍යාය දැක්කේ නෑ. මේ අවිද්‍යාව නිසා ඇත්ත හොයාගන්න බැරුව තෘෂ්ණාව නිසා වටිනා දෙයක් තියනවා කියන දෘෂ්ටියෙන් බැඳිලා මුලාවෙන් බැඳිලා ඒ බඳු මුලා සංඥාවෙන් බැඳිලා ඒ හේතුව නිසා මොකද වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් තමයි මේ න්‍යාය හටගන්නේ කියලා දැක්කට පස්සේ උපදින න්‍යාය දැක්කා උපදින න්‍යාය දකින්නකම් අයින් කරන්න ක්‍රමයක් නැහැ. එහෙනම් උපදින න්‍යාය දකින්න ඕනේ උපදින න්‍යායෙන් මිදෙන්න. දැක මිදෙනවා මිසක් නොදැක මිදෙන්න බෑ. උපදින න්‍යායෙන් මිදෙන්න නම් උපදින හැටි දකින්න ඕනේ. මොකක් නිසාද උපදීන්නේ? ඇත්ත පේන්නේ නැහැ මායාවට ඇත්ත කියලා හිතාගෙන අවිද්‍යාවෙන් වැහිලා. වටිනාදියක් කියලා හිතාගෙන තෘෂ්ණාවෙන් බැඳිලා. මෙන්න මේ නිසා තමයි උපදින න්‍යාය හැදෙන්නේ. ඕපනයිති වෙන්නේ. මෙන්න මේක දකින්න පටන් ගන්න. දැක්කොත් මෙදුන හැකි නොදැක්කොත් බෑ. හැබැයි මූල ධර්මයේ දැක නිසා ওই ප්‍රඥාව යාවදේව ඥානමත්තාය පටිච්චසමුප්පාදය. මෙහි ඥානෙ මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා. මේක අපිට කරන්නේ අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මුදුන්පත් වෙච්ච වෙලාවට වෙන්නේ. මුදුන්පත් වෙනකන් පේන්නේ නෑ. ඒ ප්‍රඥාව වැඩිෙන්න පටන් ගන්නවා. ඒක මේ ධර්ම න්‍යායය හැටි. මූල ධර්මයේ සත්‍ය මාර්ගයෙන් වැසන යාවදේව ඥානමත්තාය පටිච්චසමුප්පාදය කියන්නේ මෙහි ඥානෙ මුදුන්පත් වෙමින් සතිය මුදුන්පත් වෙමින් පේන්න පටන් ගන්නකොට ඒ මුදුන්පත් වෙච්ච ඥානෙට සතියේ හොඳට පැහැදිලිව වැටහෙන්න පටන් ගන්නවා මෙතෙක්කල් පුබ්බේ අනුනුසු දේශ ධම්මේසු ජප්පුමුද පාදි වෙනවා. පෙරණ වැසු විරු දහම් කිරි පෙරණ දත් දහම් කිරි දහම් ඇස පහළ වෙනවා. ඥානානුද පාදි වෙනවා. ඒ ඥාය දකින්න පටන් ගන්නවා. හරියාකාරව දකින්න පටන් ගන්නවා. පඤ්ඤාවුද පාදි. ඒතර ඇත්ත පේනවා. ඒතර විද්‍යාව පහළ වෙනවා. විද්‍යාවුද පාදි වෙනවා. මෙච්චර කල් අල්ලාගත්ත ලෝකෙන් ආලෝක භාවයටපත් වෙනවා. ලෝකෝත්තර භාවයටපත් වෙනවා. ආලෝකෝද භාවය. මේ ප්‍රමාණිකුල යන්නේ නැහැ. මෙන්න ඕපන ඇල්තිය දකිනවා. උපදින හැටි දකිනවා. උපදින හේතුව දකිනවා. අවිද්‍යාව නිසා ප්‍රශ්නාව නිසා මෙන්න මෙහෙම යනවා කියලා තමාගේ අත්දැකීමම දකින්න පටන් ගන්නවා. වෙන ක්‍රමයක් නෑ උපදින්නේ. යම් තැනක මේ මායාව මායාවක් හැටියට නොදන්නා වූ අවිද්‍යාවෙන් යුක්තයි. ඒ නිසාම ආත්ම වෘත්තියකින් බැඳිලා ආත්ම සංඥාවකින් බැඳිලා ඒක වටිනවා කියලා ගත්තා වූ තෘෂ්ණාවක් තියෙනවා. මේ තෘෂ්ණාව නිසා මේ අවිද්‍යාව නිසා ගොඩනැගිච්ච තෘෂ්ණාව යම් තාක්කල් අපි ළඟ ගොඩනැගෙනවා. ඒ නිසා මේක අත්හරින්න බෑ කියලා වෙන කරන්නේ. මෙන්න න්‍යාය. උපදින න්‍යාය ඕකයි කියලා තියෙනවා. මෙන්න මේක තමාගේ නුවණින් දහම් නුවණින් දැක්කට පස්සේ කියනවා ඕපනයික ගුණයකට උපදින. දැන් මොකද වෙන්නේ? දැන් අවස්ථන්න බෑ. යමක් යමක් දැක්කද දැක දැක තැන ඊතනම් මේ ප්‍රත්‍යක්ෂය කරලා ටික කරලා ශික්ෂණය වෙනවා. සත්‍ය ශික්ෂණය කරනවා කියන්නේ එයාටත් මේ මුලා ප්‍රත්‍යයට වැටෙන්නේ දැක දැක තෙන්නේ. මෙන්න මේ බඳු වන්නාව ප්‍රත්‍යක් නිසා හේතුවක් නිසා තමයි. මෙන්න මේ වැඩ කරන්නේ නැති මායාවට වැදෙන්නේ හැදෙන්නේ පහළ වෙන්නේ. මේ මායාව හටගන්නේ උපදී. ඉතින් මට ඕනකම තියෙන්නේ මොකද්ද? මම දැකලා තියෙනවා ඒක දුකක් වැඩක් නැති හිද්දය. අසාරදය. එහෙනම් මට දැන් මොකද ඕන කරන්නේ? ඒකෙන් මිදෙන්න. ඒක තියෙන සම්බන්ධයෙන් අහක් වෙන්නේ. දැන් මොකද කරන්නේ? ඒ නිසා අන්නේ ඒ තන ඒ ඒ මායාව ඇහැට අරමුණු වෙනකොටම මේක මායාව. මොකද උනේ? ඒ තන පස්සේ ශික්ෂණය කළාද? හටගන්න විදිහ හේතුව මායාවක් අවිද්‍යාවක් තිබුණා, දුෂ්ණාවක් තිබුණා. අවිද්‍යාව අවිද්‍යාව හැටියට දුෂ්ණාව දුෂ්ණාව හැටියට මායාව තුළ මුලාවට බැඳෙනා මේ ස්වභාවයෙන් නේද මේ ඇහැට තියෙන රූපේ. ආයතනයක් ඒ රූපේ දැකලා හිතන්න. ඒක නැවත වාරයක් හරලා ගොඩනගන්න හේතු නැහැ. මොකද උනේ? අන්න දැන් අපි දැක්කා ක්‍රමානුකූල වෙලා ඒ ඒ දෑම ප්‍රත්‍යක්ෂය කරලා හන්ද සත්‍යයක් ඇහෙනවා. දීරීණ කියලා වෙනදාට වදාගන්න. දැන් මොකද හේතුඵල ඇති මායා දර්ශනික ස්වභාවය ඕක තමයි. ඕක තමයි හේතුඵලය. ඕක හොඳයි කියන්නේ කියලා තමයි ඔය පස්සේ යන්නේ. කන හැදෙන්නේ ඕක. අහන්න ආසාව දෙනකම් මට කන ඉවර කරගන්න එක කන උපාල වෙන්න හේතුව තියෙනවා. කන වටිනවා සද්දේ වටිනවා කියලා ගත වලකම නිසා තමයි. මුලාව නිසා තමයි. තව තවත් කන හොයාගන්නයි මධ්‍යපස්සේ යන්නයි හිතක් ගොඩනගන්නේ. විඥානය ගොඩනගන්නේ. එහෙනම් මේක වැඩක් නැති ආහාර දෙයක් කියලා දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? කනෙන් ශබ්දය ඇහිීමට යම් ඒ නිසා හටගත ප්‍රත්‍යයක් තිබුණාද නැත්නම් කනක් හටගන්න ශබ්දයක් සමග එකතු වෙන්නේ. අන්නේ ප්‍රත්‍යේ ශික්ෂණය වෙලා කියලා. නාසයේ ගන්ධයක් එනවා. නාසෙත් හරි වටිනවා. සුවඳත් හරි වටිනවා. ඒක නිසා ඉබේ ඉබයිද හොය හොයා යන පරිශන කර කර ඉන්න මං ඉන්න ඕනේ. මොකද ඉන්නේ? සුවඳ කොච්චර වටිනවද? අන්න දෘෂ්ටිය. අන්න වටිනවා කියන අවිද්‍යාව. ඒකේ වැදෙන්නේ තෘෂ්ණාව. එහෙනම් නාහි අරගන්න බැරි සුවඳේ සුවඳගෙන දෙන ලෞකික වස්තු සම්බන්ධයෙන් බින් වෙන්න බැරි මොකද? ඔන්න ඔය කියන නාහේ පිළිබඳව හටගත්තා වූ ගන්ධයේ පිළිබඳව හටගත්තා වූ අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක නිසා වන නාහෙන් මිදෙන්නත් බෑ ගන්ධයෙන් මිදෙන්නත් බෑ. අන්න දැනගත්ත එතන මේ පිළිතුර. නාහයට ගන්ධයක් එනකොටම ඔන්න මායාවක් ආවා. ඔන්න මම අල්ලා ගන්න දෙනක් ආවා. දැන් මම දැකලා තියෙන පොරි. අපි වෙනයි කරන්නේ. මොකද? දැන් අනේ උපදින නාය දැක්කා. නාය උපදින්නේ කොහොමද? ගන්ධය හා සම්බන්ධ වෙන්නේ කොහොමද? යමකින් ගලක් සුවලක් ඇති කරන ලෝකේ ගන්ධයක් කියන යමක් විද්‍යාමාන. ඒ ගන්ධයත් සමග සත්වයක වශයෙන් සම්බන්ධය හටගන්නේ කොහොමද? ඒ ගන්ධය ආග්‍රාණය කරන්න සත්ව පුද්ගලත්වයේ දුර නාහයක් හටගන්නේ කොහොමද? මේ දෙකම දැක්කා. ගන්ධයේ පිළිබඳ යම් අවිද්‍යාවක් ඇද්ද තෘෂ්ණාවක් ඇද්ද ඒ ගන්ධයේ පිළිබඳ ඇත්තව අවිද්‍යාව යම් තාක් මා ළඟ පවතින තෘෂ්ණාව ගොඩනගෙනවද මෙන්න මේ හේතු කරගෙන නායකකින් විදෙන්න බෑ ගන්ධය ආශ්‍රයෙන් විදෙන්න බෑ දැන් මට ඕනේ නාහයෙන් මිදෙන්නයි ගන්ධය ආශ්‍රයෙන් මිදෙන්න. ඒක තමයි දුක් දෙන ලෝකය. එහෙනම් ඒකට හටගන්න හේතුව දැකලා තියෙනවා. දැකලා මොකද කරන්නේ? එතනම මේ දැනගෙන ආශ්‍රය තවදිහා කියන දෙයක් නෑ. මේක මෙතනම නැති කරන්නේ. නාය හටගන්න හේතුව ගන්ධය පිළිබඳ අවිද්‍යාව නම් තෘෂ්ණාව. ගන්ධය වටිනවා කියන අවිද්‍යාව නම් ඒක ආග්‍රහණය කරමින් ඒක ඇලෙන්න බැඳෙන තෘෂ්ණාව නම් නාය හටගන්න හේතුව නැති කරන්න නම් ගන්ධය සමග ඇතුළත හේතුව නැති කරන්න නම් ඒ නාහයේ ගන්ධය එනකොට මුලාභාගත අවිද්‍යාව හේවත් ඒක දින වටිනවා කියලා බැඳෙන එකයි ඒකේ බැඳෙන තෘෂ්ණාවයි අතර ගහම ගන්ධය පිළිබඳ තෘෂ්ණාව දුර වෙලා මෙන්න දුරුණා මොකද වෙන්නේ අන්න ඒතනම පත්‍ය ක්ෂය කර දැමා එහි පංසික වුණා. ඒ ඒ තැනම බල බලා පත්‍ය ක්ෂය කරන්න පටන් ගත්තා දුකෙන් මිදීම තියෙන්නේ අපි ළඟමයි කි බබයක් විතර වෙන හරියටම තියෙන මේ දුකෙන් මිදෙන මගේ ජීවන ඕකට. අහගෙන මේ තියෙන තමන් ළඟ. කවුරුවත් මේකට පණින්නේ අපිම කරගන්න හපංකමින් තමයි අපිට වැරේ ඉලා තියෙන්නේ. අප්‍රමාණ සංසාරේ නාය අයින් කරගන්න බැරි වුණේ. එකක් හැදිලා කුණු විලා දිරලා යනකොට ආයෙක හදාගත්තේ. ඒක වැට්ටා හිතන් එයාට පෝෂණය කරගෙන ඉඳලා ඒක දිලකුණු වෙලා මැරලා යනකොට ආයෙ එකක් කොහෙන් හරි හදාගන්න හිතුනේ. නාසයෙන් ගන්නා වූ ගන්ධය පිළිබඳ තිබුණා වූ අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක නේද කියලා මේක දකින්නකොට. එහෙනම් දැන් දැකලා තියෙනවා උපදින්නේ ආයෙ මේක දැක්කා. ඕපනයි කියේ මේක දැක්කා. ආයෙහෙරයක් ගන්ධයක් එනකොට එතනම ප්‍රත්‍යක්ෂය කර දැම්මා. දැන් මන් දන්නවා මට මසුවට නාහයක් හදගන්න ගන්ධයක් අරගෙන ඇතුළට එන්න. නේද ලෝකයක් එකලා සත්වයක වශයෙන් ඇතුළට එන්න. නාහයකින් ඇතුළට එන්න තිබිච්ච එක ඉවරයි. දිවට රසයක් එනවා. මොකද වෙන්නේ? රසය හරි වටිනවා කියනවා අවිද්‍යාවක් තියෙනවා. ඒ අවිද්‍යාවෙන් රසයේ බැඳෙනා වූ තෘෂ්ණාවක් එනවා. සමෘෂ්ණාව. මෙන්න මේක තමයි දිව උපදින්න න්‍යාය රූපය. රසයේ පස්සේ යන න්‍යාය රූපය. රස රූපයක් හොයාගෙන යන න්‍යාය රූපය. දිවක් උපදින්න රසයක් තියෙන තැන ඇසුරු කරන්නා වූ තැනකට පහළ වෙන්නේ ඒ උපදින න්‍යායවත් ඕපනායකේ පහළනේ මොකක් නිසාද? ඔන්න ඔය කියන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කියලා දැනගත්තාම මොකද කරන්නේ? එහෙනම් ඒක අයින් කරන්න ඕනේ කොහොමද? දිවට රසයක් එනකොටම ඒක වටිනවා කියනවා දෘෂ්ටිය. වටිනා කියනවා සංඥාවක් අත්හරිනවා. ඒ වගේම ඒක වින්දනය කරන්නා යම් ආස්වාදී කාමයක් ඇද්ද? රස කාමයක් අත්හරිනවා. ඔන්න ඔය දෙක අත්හැරියනම් එතනම දිවෙන් මිදෙනවා, රස ලෝකයෙන් මිදෙනවා. ලෝකෝත්තර වායයටපත් වෙන්නේ කොහොමද කියලා දැක්කහම අන්න ඒ හිවස්ති කියලා එතනම පත්‍යසේ කරලා දැම්මා. ආයතන දිවා කරගන්න හේතුව දැන් නැහැ කිය. අන්න දකින්නවා ඒ. ඒ වගේම කය තියෙනවා ස්පර්ශයන් ලබලා හිටන් කාය ආස්වාදයක් විඳින. මේක හරි වටිනවා කියලා හිතා ඉන්නේ. පොට්ටහබ්බේ පිළිබඳ තිබෙනා වූ අවිද්‍යාව. ඒක පහස ලබන්න ඕනේ කියලා හිතෙන්නේ පොට්ටහබ්බේ පිළිබඳ තියෙන ඒ අවිද්‍යාව නිසා වැට වටිනවා කියලා හිතන් හිතාගත්ත එකේ තියෙන දුෂ්ණාව. ඒතර බැලුවා. එහෙනම් ඒක වටිනවා කියලා හිතාගෙන ඒ රස රස කායික රසාස්වාදයන්ගේ බැඳෙනවා නම් මෙන්න මේක තමයි ඕපනයිකේ කය පිළිවඳ. කය උපදින්නේ න්‍යාය ඕකයි. අනේ කය පිළිවඳ ඕපනයිකේ දැක්ක. එහෙනම් මොකද කරන්නේ? කය හට ගන්න තිබෙනා ප්‍රත්‍ය මේක නම් මම ඕක විතරම නැති කරන්නේ අපි නෙවෙයි කරන්නේ. කයට පහසක් එනකොටම වටිනවා කියලා ගන්නෙත් නෑ. හරි ආස්වාදයක් විඳින්න හිත තියන්නේ. ඔන්න ඔය දෙක නම් කය පිළිබඳ අවිද්‍යාවයි කය පිළිබඳ තෘෂ්ණාවයි දෙක විදහාරිය නම් සත්‍යය එතනම ක්‍රිය කළා මතුවල කය හටගන්නේ ඒක. මන තියෙනවා. හිතෙනවා හිතන්න පුළුවන්. ධර්මයක් අයින් ගන්න දෙන්නාම මනෝ විඥානය පහළ වෙනවා. මෙතෙන් දැනගන්නවා හිත හිතා ඉන්නේ කොච්චර ආසාවද. කොච්චර වටිනවද හිත හිතා ඉන්න පුළුවන්කම තියෙනවා. අන්න අවිද්‍යාව වටිනවා කියලා ගත්ත අවිද්‍යාව. ඒක බඳන තෘෂ්ණාව. අන්න මන පිළිබඳ නැදම් ධර්මතාවයන් පිළිබඳ අවිද්‍යාවක් තිබුණා තෘෂ්ණාවක් තිබුණා මේක නොවටිනාදයක් නෙමෙයි මායාවක් මායාව වෙනකොට බැඳෙන්නේ කියලා ගත්තා නම් ඒකේ තිබෙන අවිද්‍යාව විතරයි වටිනාකම විවයි කියලා දැනගත්තා. එහෙනම් බැඳෙන බලාපොරොත්තු වෙනා හිතන බලාපොරොත්තු වෙන්නේ තතරපත් වෙනවා. අන්නේ හිතන බලාපොරොත්තු වෙන්නේ නැතුණා මොකද වෙන්නේ? පච්චත්තං වේදිතබ්බු. ඒ මෙතන ගිහිල්ලා අපේ තියෙන එකට ගිහිලා ඕපනයිප් කියන උපදින් න්‍යාය දැනගත්තා. එතකොට ඒ ඒ තැන පස්සේ ක්ෂය කර දැම්මා. කය හට ගන්න තිබුණා වූ හේතුවක් තිබුණා නම් එතනම ක්ෂය කර දැම්මා. ඒ කයට ආසාදයක් එන මොහොතේම ආසාදී ආස්වාදයක් හැටියට දන්නවා. ඒකේ ප්‍රියමధుර ස්වභාවය, ඒකේ ස්වභාවය බව දන්නවා. නමුත් ඒක අල්ලන්න වටිනා දෙයක් නෙවෙයි මායාවක් වටිනාකමක් නෑ කියලා දන්නවා. වටිනාකමක් දැන් දෙක මොකද වැදෙන්නේ කියලා අදහසක්. එනකොට මොකද වෙන්නේ? කය හට ගැනීමට යම් අවිද්‍යාවක් ප්‍රශ්නාවක් තිබුණා ඒ ඒ අවස්ථාව එනකොට නොබැදෙන සත්‍යයටපත් වුණාම එතනම පස්සේසේ කියලා තමයි එහි පස්සික වෙන්නේ. ඇස කන දිව නාසය ශරීරය කියන මන කියන මේ ඉන්ද්‍රිය හය පිළිබඳව වටිනවයි කියන දෘෂ්ටිය. එහෙනම් රූප වටිනවා, ශබ්ද වටිනවා, ගන්ධ වටිනවා, රස වටිනවා, පොට්ටබ්බ වටිනවා, ධර්ම වටිනවා කියන මේ අවිද්‍යාව. වටිනා නිසා ඒක ආසාව විද විදායන තියෙනවා ආසාව දුරුණා නම් අවිද්‍යාවයි දුරුණාවයි දුරුණා ඉන්ද්‍රිය හය කියන. ඉන්ද්‍රිය හයෙන් කරන වැඩ කෙරෙහි. ඒව ඇසුරු කරන ලෝකයේ කෙරෙහි. එහෙනම් මම කිව්වේ එක කෙරෙහි, මගේ කිව්වේ එක කෙරෙහි ආත්මය කිව්ව දෘෂ්ටිය නැතිලා ගියා. ආත්ම සංඥාවක් නැතිලා ගියා. අවිද්‍යාව ඉවරයි. බැඳෙන තෘෂ්ණාවක් තියෙන අවිද්‍යාව යන්තන කරන්නේ තෘෂ්ණාව යන්තන කරන්නේ. ඔය හැවිත අවිද්‍යාවයි තෘෂ්ණාවයි දුරු කරලා නම් ඔය ආයේ වස්තුවට හදගන්න තිබිච්ච හේතුව එතනම ප්‍රතික්ෂේප කරගන්නවා. හේතුසේ කරලා ඉතින්. එහෙනම් එයා දන්නවා මේන් එහාට මට ඇසක් කනක් දිවක් නාසයක් ශරීරයක් වශයෙන් මේ අන්තිම එකයි මතුවට හටගන්නේ විදිහක් නැහැ හේතු නැහැ. මම පස්සේ සිය කළා. ඉතලමයි සිය කළේ කොහොමද මිහින්නේ. පස්සෙත් නෙමෙයි. ඉස්සරහට තමයි. දැන් මේ එන්නේ දැනවා මම පස්සේ සිය කළා දැන් මම මට මම දන්නවා. කොච්චර ආවක් තමයි. මම පස්සේ සිය කළා. ඉන් ඇහැට රූප එන්නේ නැහැ. මම කන්ට ශබ්ද ඇහෙන්නේ නැහැ. දිවට රස දැනෙන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. කයට පහස දැනෙන්නේ නැහැ. හිතේ හිතට හිතවිලි එන්නේ නැහැ. ඌව එකක්වත් වටින්නේ නැහැ. මට ආහාය බැල ටිකක් ඔය ආහායෙමනේ. එහෙනම් මොකද උනේ? ඒහි පස්සික වෙලා. ඔන්නතෙන් දාගහගෙන ඒහි පස්සික දුනේ දතුන් දුනා. දැන් අපි ගාතුරට ගිහිල්ලා තින්නේ නැවතින් දෙන්න. කාම ආස්වාදයන් විඳින පැත්ත අයින් කරලා දැම්මහම ඒහි පස්සික දුනේ ඉතින් වැඩිලා ඇවිල්ලා අපි දෙන්න ගියා. දැන් මොකද වෙන්නේ? දැන් අපි දකිනවා. සැනසීම කොහෙද තියෙන්නේ? දැන් මේ සැනසීම ලබන්න මතු ආත්මයක් වෙනකන් නැහැ මතු වර්ගාවක් වෙනකන් බලා ඉන්නේ. අපි මෙච්චර කාලෙ නම් හිතාගෙන ඉති අද පින් කරලා පින් කරලා දෙවියෙක් කියලා සැප වෙන්නේ. සුගතියක ඉපදලා සැප විඳින්නේ. එහෙම සැපක් ගැන මෙච්චර කාලෙ නොදන්න කාලෙ හිතාගෙන ඉන්නේ. දැන් දකින්නවා සැප කිව්වේ මොකක්ද? විඳින එකක් නෙමෙයි. මෙච්චර කාල සැපසියකේ දුක හොයන්නේ දුක පස්සේ ගියා දුක් විඳ. සැප හොයන්න ගිහලා හම්බුනේ දුක. සැප නෙමෙයි හම්බුනේ. මේක තමයි අපිට තිබිච්ච දෘෂ්ටිය. දැන් මෙන්න මේ දෘෂ්ටිය පිළිලා යනවා මේ යථාර්ථය දකින්න දකින්න. හරයක් නෑ අසාරයි අසාරයි අනාතයි අනාතයි කියලා දැකලා තියෙනවා. අසාර වූ ලෝකේ අසාරක් තියෙන අනත්තක්. මේ අසාර ස්වභාවය දකින්න දකින්න මොකද එන්නේ වටිනා වටිනා දෘෂ්ටිය වෙන අවිද්‍යාව දෘෂ්ටිය ඉවරනකොට බැඳෙන තෘෂ්ණාව ඉවරනකොට අන්න හේතුව නැති වෙලා ගියහම දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඉතින් කාලයක් ගියේ නෑනේ මට මේක. යථා ඥානසුම ලබන්න කාලයක් ගියේ නෑ එතනම ලැබෙනවා. මම දැන් සරසම් දෙකක් දකිනවා. මෙච්චර කල් ගොඩනගෙන ගාවින්ද දුක දැන් නෑ කියලා දකිනවා. කාලයක් ගියේ නෑ ඒක. යථාභූතේ ලැබෙනකොටම වැඩක් නැති දේ අත්හැරී යනකොටම අල්ලගන්න හදපු අවිද්‍යාව නිසා වටිනවා කියලා හිතාවිච්ච කෙනා තිබුණ දෙවිල්ල. ඒකට වැඩි වැඩි කරන තියෙන වේසක්. මේ දෙකෙන්ම මම දැම්මම නිදහස්. කාලයක් ගියේ නෑ. යතහබෝධි යම් මොහොතක ලැබුණාද? ලැබෙන පත්‍ය යම් මොහොතක හේවිලා ගියාද? මතු හටගන්නක් තිබිට සියලුම සංඛාර දුක්ඛේ ඉවරයි. එහෙනම් දැන් මොකද ඉතුරුලා තියෙන්නේ? පෙර භවයෙන් හටගත්තා වූ විපාකස්කන්ධයේ තිබෙනා වූ දුක දුක්ඛයක් ඇති. මැරෙනකන් ඒක තියෙනවා පරිණාමය වෙනකොට පරිණාමය වෙනවා හින්දා මට ඒක දුරුත් නෑ පරිණාමයන්ගේ වෙනස් වීම වෙන වෙනස් වීම භාජනය වීම නිසා මට මොකක්ක වටිනා එකක් නැන්න වටිනා නැති එකක් කොහොම ගියාම ආයේ මට ඒකේ ප්‍රශ්නයක් නෑ එන වටිනවා කියලා හිතාගෙන එකක් වෙනස් වෙනකොට මට ඕන හැටියට පරිවර්තනය වෙන විදිහට පරිවර්තනයක් වෙනවා පරිවර්තනය වෙන විදිහට වෙනවා ඒක මට අසහනයි වටිනාකම බිඳුවර වැස්සට පස්සේ වැඩක් නෑ කියන උඩ කැඩෙන දාක කැදිච්චා. කැඩෙන දාක කය කැඩනාවි, බිඳෙන දාක කය බිඳුනාවි, නැහෙන දාක කය නැහුණාවි, අමානිවන් සුව මතරු. අන්න අදහම වෙයි. කාලය ගියා. ඒ වගේ. යථා භූතේ ලැබෙනකොටම කැඩෙන දාක කැදිච්චා. බිඳෙන දාක බිඳිච්චා. නැහෙන දාක නැහිච්චා. මම දන්නවා මේකේ වැඩක් තියෙන දෙවියන් අපාර එකක්. මට ඔගේ බැඳීමක් නෑ. ගැලෙන්නේ නැතවයි. දැන් මම ඒ අමාන්‍ය වංශුව දැක්කා. සත්‍යාවෝධය තුලින් අත්හැරීමෙන් නොයල්මින් මිදීම ලැබු නිදහස් වූ ඇත වෙනවා. මේක නා වෙනස් වෙන්නේ නෑ. සත්‍ය වෙනස් වෙන්නේ විදිහක් නෑ. යථාබෝධය වෙනස් වෙන්නේ විදිහක් නෑ. එහෙනම් අත්හැරීමෙන් නොයල්මින් මිදීම ලැබු අමාන්‍ය වංශුවේ දැන් තියෙනවා. ඒක විඳින එකක් නෙමෙයි. චේතනා වශයෙන් අරගෙන චේතනා චෛතසිකයෙන් විඳින හේතු නෙමෙයි. කැපකිලා හිතා හිටු දුක් පිළව මායාව දැන් ඉවරයි. එහෙනම් දුකෙන් නිදහස් කියලා. එතනම දකින්න ආකාරය. එහෙනම් අපි හිතාගෙන තියෙන සැප තියෙන්නේ මොනවද? මෙච්චර කාල අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා අපි සැප තියනවා කියලා හිතා හිටියේ. පැවැත්මක. සුගති පැවැත්මක හරි සැප තියනවා කියන්නේ දෙවියෙකු නම් සැපයි. බ්‍රහ්මයෙකු නම් සැපයි. සුඛෝපභෝගීව ඉඳ හම්බුනා නම් සැපයි. හොඳ ලස්සන රූපයක් දැක්කම සැපයි. මිහිරි හරක් ආවා නම් සැපයි. මන් මිහිරි සුවඳක් ආව නම් සැපයි. මිහිරි රසක් දැනෙනවා නම් සැපයි. මිහිරි පහසක් දැනෙනවා නම් සැපයි. අපි මේ පැවැත්මක් තුළ සැප හොයන්නේ විදි. හිතාගෙන හිටියා විපරිත දෘෂ්ටි ඒකයි. සුඛේ ඒවැ හෙව්වා දැන් දන්නවා ඒකේ මේ සුඛේ කියන්නේ. එහෙනම් සුඛයයි කියලා හිතා හිටපු අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැහැගෙන හිටපු යමක් වෙන්නේ. අන්නේ බැහැගෙන හිටපුවා තිබුණේ පැවැත්මක් හා සම්බන්ධ දේවල් වල සැප වෙන ගති ලක්ෂණ ඉතිමින අවිද්‍යාව. පැවැත්මක සැප හිතුවා. දැන් දන්නා පැවැත්මක යහපත වෙනවා නම් මුලාව. පැවැත්මක තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන දෙකේ තියෙන මුලාවට බැඳීම මිසක් වෙන එකක් නෙමෙයි. පැවැත්මක් යම් තැනක ඇද්ද උපතක් පේනවා, වැහැරීමක් පේනවා, මරණයක් පේනවා, කාලයක් එක සම්බන්ධයි. එහෙනම් කාලික දහම් වල තමයි සැපහොය ගියේ මෙච්චරක. දැන් දන්නා කාලික දහම් වල ගිහිලා සැපහොය දුක් විඳා උපතක් පේන විපරිණාමයක් පේන වෙනසීමක් පේන කාලයත් එක්ක සම්බන්ධයවත් එක්ක දැන් නම් නැහැ. කාලික දහම් වලින් අහක් කියලා අකාලිකත්වයට ගියා. දැන් අකාලිකත්වයක් දැකලා තියෙනවා. අන්න දැන් මොකද දාන්නේ? අකාලික දහම දැන් ඇති. දැන් ඔබ දැනගන්නවා. අකාලිකත්වයේ නිවන් සුවය. ඒක විඳින එකක් නෙමෙයි. ඒක ද්‍රව්‍ය වස්තු වලින් ගන්න පහසක් ස්පර්ශයක් නෙමෙයි. ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අරමුණු කරනවා. ඒ තුලින් ගොඩනගන ස්පර්ශයක් නෙමෙයි නිවන් සුවය කියන්නේ. ඒවා කාලයත් එක්ක සම්බන්ධ කාලික දහම් මායා දහම්. උපත පේනවා විපරිණාමයක් පේනවා වැරදීමක් පේනවා ඒ පස්සේ ගියාම. එහෙනම් මේ කියන්නා වූ සුවය උපතර සම්බන්ධ දෙයක් ඉපදිලා ඉපත්ති යකි ලබපු එකක් නෙමෙයි. විපරිණාමයක් පේන, වෙනසීමක් පේන, ඇහැ කන දිව නාසය ශාරීරික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත්නම් මන ධර්ම කියන මේවත් එක්කලා සම්බන්ධ එකක් නෙමෙයි. ඒවැය තිබෙනා වූ යථාර්ථය දැනගෙන ඇත කන දිව නාසය ශාරීරික මන අත්හැරුණාම ඒකේ සම්බන්ධය අත්හැරුණාම ඒ වාට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවාන් අත්හැරුණාම අත්හැරීමෙන් නොයල්මින් මිදීමෙන් ලබන්නා වූ දෙක උපදක් නැහැ විපරිණාමයක් නැහැ වැඩසීමක් නැහැ ඒ හුවෙන්නේ මොකද ලෝක අරමුණකින් නෙමෙයි ලෝකයේ අරමුණු කර සුඛ හොයන සාකල් උපදා පේනවා වෙනසීමක් විපරිණාමයක් පේනවා වෙනසීමක් පේනවා කාලයක් එක සම්බන්ධයි කාලික දහම එන අකාලිකත්වයටපත් වුණා කියන්නේ නිවනටපත් වුණාම නිවන ස්වභාවය තේරුම් ගත්තාම කාලයත් එක්ක තියෙන සම්බන්ධය සියල්ලෙන් වෙන්නේ අකාලිකව මෙන්න අකාලිකත්වයේ තෝරා ගත්තාම අකාලිකත්වයයි සුව ඒක විදින සුවයක් කියන වේදනා චෛතසිකයකින් විදින සුව වේකුත් නෙමෙයි උපතක් පේන විපරිණාමයක් පේන වැළසීමක් පේන දෙයක් වලින් ලබන ආස්වාදයකුත් නෙමෙයි. එහෙනම් අත්හැරීමෙන් වැල්මින් මිදීමෙන් ඒක ඔක්කොම අත්හැර දැමන ලෝකේ අත්හැරියා. ලෝකේ සම්බන්ධ යම් තැනක් ඇද්ද කාලිකයි. යම් තැනක ලෝකේ නැද්ද අකාලිකයි. මෙන්න මේ අකාලිකත්වය අත්දකින්න. සනසුම තියෙන අකාලිකත්වය. කාලිකත්වයේ තියෙන දුක. මුලා. මෙන්න මේක දැක්කහම කියන අකාලික ගුණයටපත් වෙනවා. දැන් එයා මොකද කරන්නේ? හොය හැදිලා තිබුණේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා කියලා දකින්න. හොය තියෙන්නේ උදේ. හොය හදාගෙන ඕකේ කරන්න කටයුතු වල බැහැ. මෙච්චර කාල සම්පත් හිරුවා හැපිදේවා. හැපහිරුවා. දැන් මොකද කරන්නේ? හොය කෘතෝලින් හැපහිරුවා මෙච්චර කාල. මම එක හදාගෙන වැඩක් හදාගෙන මම මෙහෙම කළා හැපෙන්නේ නේද? මම මේ මේ විදිහට බලලා හැපෙන්නේ නේද? මෙහෙම අහලා හැපවිඳින්න ඕනේ. මෙහෙම ගඳ සුවඳ ගන්ධය දැකලා ආග්‍රාහණය කරලා හැපවිඳින්න ඕනේ. ඔක්කොම ක්‍රියාකාරක. මෙහෙම රසයක් ක්‍රියාත්මක විඳලා හැපවිඳින්න ඕනේ. මෙහෙම කායික ක්‍රියාවලිය විඳලා හැපවිඳින්න ඕනේ. මනස මෙහෙයවලා හැපවිඳින්න ඕනේ. දැන් මෙන්න මේ ආකාරයෙන් සර්වෘත වැඩ පිළිලක් වෙනවා මෙච්චර කාල අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා. දැන් මොකද වෙන්නේ? ඒ එකක්වත් මුලා මාර්ගය නිසා සැප මාර්ගය නෙමෙයි කියලා දැකලා පස්සේ සර්වෘත ඔක්කොම අහකරවංශෝ ආකෘතේ වංශෝ ආකාත සාකාතේ අනසාකාදයට පත් වෙනවා. දැන් මගේ ඒවා එක්කම ඉවරයි. මං කරන්නේ ඔක්කොම ඉවරයි. මොනවා කරන්නේ? හොරන් තිබිච්ච ඔක්කොම කරලා ඉවරයි. මෙන්න අපි ආපු දැන්. සාකාදයට පත් වෙනවා. මම එක් හදාගෙන මොනවා කරනවද? සව හදාගෙන මොනවා කරනවද? සව හදාගෙන කරන්න කටයුත්තක් නැහැ. අන්‍යයන් ධර්මයේ උපරිමයට දැක්කට පස්සේ කියනවා ධර්ම ගුණයේ උපරිම ගුණයේ ස්වාක්කාත ගුණය. මේ මුතු පොටක් වගේ එකට ඇවිල්ලා තියෙනකෝ ලෝක තේරෙන්නේ නැහැ. මුතු පොටක් ඇවිල්ලා වගේ තමයි ආවේ. මොකද මුතු පොට කියන්නේ? මුක්ත කරගෙන මුක්ත කරගෙන මුක්ත කරගෙන ආපොට. පොට තමයි මෙච්චර දකලා තිබුණේ. පොටක් දැක්කා මුක්තක් දැක්කා. මුතු පොට දැක්කා. මොකද පොටක වැලිලා හිටන් පොට වරද්දාගෙන තමයි මේ සසර ගමනේ ආවේ. දැන් පොට දැකලා තියෙනවා. දැන් වරද්දන්නේ. මුක්ත වෙන කොට දැක්කා. කොට මුක්ත කරපුවාම මුදු කොට. මේ ඇවිල්ලා තියෙන ආකාරයෙන් හොඳට පේනවා. මුදු මුත්ත කරගෙන මුත්ත කරගෙන ආව කොට. මුදු කොට හරියට දැක්කනම් සුවාකාප දකින්නට දැකලා ඉවරයි. ඒ කිව්ව දහමේ අර්ථයක් තියෙනවා. නමුත් මේ අර්ථය උපලංගා ගන්න වෙන ඒ අටුවාව බලන්න. මුදු කොටක් වාගේ මේක ඇවිල්ලා තියෙනවා කියන එක ඉන්නවා මිස අපි දැනුම් ගත්තේ නැහැ. මොකද්ද මුත්ත වෙන්නේ? මොකද්ද බැදලා තියෙන පොට? අවිද්‍යාවයි තෘෂ්ණාවයි නැමැති මේ පොටට බැඳිලා හිටන්නේ. මෙච්චර කාල ආපු එක. එකින් එක බැලුව බිඳගෙන බිඳගෙන ගියා. මුක්ත කරගෙන මුක්ත කරගෙන ගියා. පොට මුක්ත කරපුවාම මුදු පොට දැකලායි මුක්ත කරේ. මුක්ත මුක්ත කරලාගෙන බිඳුනා. උපමා මොකද මුදු පොට? මුදු පොටක් වාගේ දහම් දකින්නවා කියනවා සවාකාතා කියන්නේ ඒකයි කියලා කිය කිය ඉන්නා මිසක් අපි දැක්කේ නැහැ. මොකද්ද මුදු පොට හැදුනේ? මුදු පොටේ ලක්ෂණ. මෙන්න අපි අරන් දැක්ක දහම් අර්ථයෙන් දැක්කම අපිට වෙන්නේ. මෙන්න සුව අක්කාද කිවි ඔන්න ඕක. සුව හැදුනා. තෘෂ්ණාව නැමෙ පොටර වැඳිලා. හැදිලා තිබිච්ච ඒක තමයි ලෝකෙ මුතු කොට වාවල. මුක්ත කරනවා කියන්නේ විදි විදි යනවා. මුත්තෝ හා මොචේසා මම විදිනවා. අනික අය මුදුනවා. මුත්ත කිව්ව යන්නේ ඒක. කොටේ මිදුනහම අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මිදුනා. විදෙන්න ඕන එක දැක්කේ නැත්නම් එහෙම දකින්න විදිහක මුතු කොට ඒවා ආර්ය අෂ්ටාංගික මාර්ගය දැකලා තියෙන්න ඕනේ. ධර්මයේ හරියට දැකලා තියෙන්න ඕනේ. අවිද්‍යාවයි දුෂ්ණාවයි කියන මුලා ධර්මයේ ස්වභාවය දැකලා තියෙන්න ඕනේ. මේකෙන් මිදෙන්න. අද මිදෙනකොට දැක්කට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැක්කා. ඒක තමයි මිදෙනකොට. පවතින පොටෙන් ලෝකේ හැදුනා. මිදෙන පොටෙන් ලෝකෙ මිදුණා. මුතු පොට තේරුම් අරගෙන ඉන්න ඕනේ. දහම් දකින්නකොට. අන්න දහම් දැකලා මුතු පොට දැක්කා. මෙන්න මිදෙනකොට. වරද්දාගත්තකොට තමයි සතර ගමනට හේතුව. මිදෙනකොට තමයි මිදු. ඉතින් ස්වාකාත කියන්නේ මුතු කොටක් වාගේ ඇමිල්ලා තිබිච්ච හැටි දැක්කා. මේ දහම එහෙමයි කියලා කිව්වට ඉතින් ඔක තේරුන්නේ නැහැ මෙච්චර කාලේ. මෙන්න සුව අකුටය මට කරන්න දෙයක් නැහැ. ඇහෙන් කරන්න දෙයක්වත් නැහැ, කනින් කරන්න දෙයක්වත් නැහැ, නාසයෙන් කරන්න දෙයක්වත් නැහැ, දිවෙන් කරන්න දෙයක්වත් නැහැ, කයෙන් කරන්න දෙයක්වත් නැහැ, මනෙන් කරන්න දෙයක්වත් නැහැ. මේකෙන් ඔක්කොම මෙච්චර කාලේ පිළි අවිද්‍යාව තුන වැඩ පිළිවෙල. එහෙනම් ඔය ඔක්කොම නැන්නා මොකද කරන්නේ? ඇහැ තියෙනවා, පේනවා, බලන බලාපොරොත්තුවක් නෑ. කන තියෙනවා, ඇහෙනවා, අහන බලාපොරොත්තුවක් නෑ. නාසය තියෙනවා, ගන්ධය දැනෙනවා, ආග්‍රහණය කරන බලාපොරොත්තුවක් නෑ. දිව තියෙනවා, රස දැනෙනවා, රස විඳින බලාපොරොත්තුවක් නෑ. කය තියෙනවා, පහල දැනෙනවා, පහස විඳින බලාපොරොත්තුවක් නෑ. දැන් ඔන්න ඔතෙන් තමයි මේ ලංගුමේ හොදට. අන්තිම කෙස් ගහට ගිහිලා තියෙන බුද්ධ වෙන්න. අරිහත්ත්වයටපත් වෙන්න ඔන්න වෙන කෙනෙක් දෙනකම් වැඩනවා. දැන් මාර්ගයේ වල්ලා ඉවරයි. බුද්ධ වුණාට පස්සේ ආයෙ වළංග මාර්ගයක් නෑ මාර්ගය වෙලා ඉවරයි. එහෙනම් දැන් මාර්ගය තිබුණේ කොතැනද? ස අක්ඛාත වෙනකම් මාර්ගය තිබුණා. මට කරන්න දෙයක් නෑ කියලා දැනගන්නකම් මාර්ගය වැටුණා. වැඩිලා වැඩිලා යම් දාසක ඇහෙන් කරන්න දෙයක්ුත් නෑ, කනෙන් කරන්න දෙයක්ුත් නෑ, නාහෙන් කරන්න දෙයක්ුත් නෑ, දිවෙන් කරන්න දෙයක්ුත් නෑ, කයෙන් කරගන්න දෙයක්ුත් නෑ, මනෙන් කරගන්න දෙයක්ුත් නෑ. මෙන්න මේක දැකලා කරලා පූර්ණත්වයට අන්තිම කිස් ගහ වෙනකොට මොකද වෙන්නේ? එතකම තිබුණා මාර්ගය. ධම්මාර්ගය. අන්න අරිහත් මාර්ගයේ අරිහත් මාර්ගඥානීත් අන්තිම කෙලවරට නිකන් තියෙනවා දහම. දහම ඇසුරු කරලාම යන්න ඕනේ. දහම දැකලාම යන්න ඕනේ. දහම දැකලා දැකලා ගිහිල්ලා අන්තිම තිතරාවකට දැන් තියෙන බුද්ධ වෙන්නේ. අන්න දහම් ගුණ වලින් ගිහිලා අනාගාමීත්‍යත් ඉක්ම ගිහිල්ලා ඉතින් අරිහත් මාර්ගඥානී අන්තිම තිතර ගිහිල්ලා අරිහත් ඵලය කියනවා බුද්ධ කියන දෙන පස් වෙන අවස්ථාවකට අන්න වැසා බුදු ගුණ වලින් පල්ලිහාගේ බුද්ධ ගුණයට ආවා. නවමහා ගුණයකින් ආවා එතන. බුද්ධ වෙනුවට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ඉවරයි. අරිහත්ත්වයටපත් වෙලා ඉවරයි. කරන්න තියෙන හැටි කරගෙන ඉවරයි. අන බුද්ධ ඥානය වටන භාවනාව සම්පූර්ණයි. එහෙනම් දහම් ගුණ තුලින් සමාධිය සම්පූර්ණ කරගත්තා. සමාධියේ යථාභූත ඥාන දර්ශනයත් යථාභූත ඥාන දර්ශනයේ නිරුවේදයක් නිරුවේදයේ විරාගයත් විරාගයේ විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයත් ලබා දී. අනිතින් තව ධර්මයේ ධර්මයේ පවස්තයි. අනදන්තිරි බුද්ධ වෙන්න බුද්ධ වුණාට පස්සේ අමුතිව කරන්න දෙයක් නැහැ. කෙරෙන්න ඕනාදී කෙල්ලයි කරන්නේ. කළ යුතු සියල්ල කරලා ඉවරයි. මතු කරන් දෙයක් නෑ කියලා දැනගත්තා බ්‍රහ්මචර්යාව පූර්ණේ කළා ඉවරයි. ධාම පූර්ණේ කළා ඉවරයි කියලා තීරණය ආවා. බුද්ධ කියන විදිහෙන් ඉතකොට අන බුදුගුණ වලින් ආව බුද්ධ කියන ගුණය. අනුකම්ප බලන්න දෙයක් නෑ. දැන් වැරිච්ච කෙනාගේ ප්‍රතිඵල තමයි ඉතුරු බුදුගුණ වල කියන්නේ. නම් බුදුන්ට කරන්න දෙයක් නෑ. බුදු වෙන්නේ ඉස්සරහයි කරන්න දේවල් දුන්නේ. බුදු වුණාට පස්සේ බුද්ධ වුණාට පස්සේ ගුණ ළමයා පිහිටියා. නවවෙනි ගුණයට එනකොටම තවාතක් යාර ආවේනික වෙලා තියෙනවා. මොනවාද? දැන් ඉතින් දෙවියන්ටත් මිනිසයන්ටත් සාස්ෘත්‍ය කරන්න පුළුවන් ගුරුවරය. හැදිලා ඉවරයි. සාස්ෘවරයා පහළ වෙනවා. සෞද බුද්ධ පහළ වෙනවා. සාමිතිය නැකලා අධ්‍යක්ෂින් ඔක්කොම ලැබලා විදෙන දේ තරම් විදිලා ඒක ඉහා කරන දෙයක් නැහැ කියලා සම්පූර්ණ විද්‍යාව පූර්ණ කරගෙන ඉවරයි. දැන් මොකද වෙන්නේ? එහෙනම් දැන් මේ බුද්ධ ගුණයට එනකොට අපි දැන් ලැබලා තියෙනවා. සත්තා දේව මනුසානං කියන ගුණය ලැබිලා තියෙනවා. දැන් දේව මිනිස්සුන්ට සාස්ෘතිය තේරෙන නියම කෙනා. යථාභූතී දත් කෙනා. ඒ ගුණය ඒකාන්තයෙන් ඇවිදින්න. දැන් මොකද වෙන්නේ? කුයිස ධම්ම සාරදී ගුණයක් පහළ වෙනවා. මොනවා කුයිස ධම්ම කියන්නේ? උතුම්ම ධමනේ සිද්ධ කරගත්තා කියනවා තැනටපත් වෙලා ඉවරයි. ඉතින් බඹසුර යකුන් තෙද දමනය කර තමන් ලද කිය තමයි පිරිමි අය විතරක් দমনය කරපු කෙනා පුරුෂ ධම්මසාරතිය පුරුෂ ධම්මසාරතිය කරන්න ගිහින් දිනා පස්සේ. පුරුෂ ධම්මසාරතිය පුරුෂ ධම්මසාරතිය කියලා විග්‍රහ කරගෙන යනවා පස්සේ තියෙන පොතවල. යජමනා කරනවා. ඉතින් ස්ත්‍රී ධම්මසාරතිය පුරුෂ ධම්මසාරතිය කියලා දෙකක් නෙමෙයි උතන වෙන්නේ. පුරිස. පුරිස කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ කියන පුරුෂ ස්ත්‍රී කියන කතාවේ පුරුෂ නෙමෙයි. පුරිස කියන්නේ උත්තම කියන එක. උත්තම දමණයෙන් යුක්ත වුණාට කියනවා පුරුෂ ධම්මසාරති වුණා. මොකද උතුම්ම ධම? තමා දමණය කර ගැනීම උතුම්. තමා කියනවා. ඇහැ දමණය කිරීම, කන දමණය කිරීම, නාසය දමණය කිරීම, දිව දමණය කිරීම, කය දමණය කිරීම, මන දමණය කිරීම පුරුෂ ධම්. මෙන්න මේකෙන් සැටිසල්ලා ඒක සම්පූර්ණ කරගත්තාම කියනවා අරිහතුන් වහන්සේ පුරුෂ ධම්මසාරති වුණා. උතුම්ම ධමණයෙන් යුක්ත වුණා කරගෙන ඉවරයි. මෙන්න මේ ගුණයටත් පත් වෙලා ඉවරයි. දැන් මොකද වෙලා තියෙන්නේ? නිකම් එකක් නෙමෙයි. නිකම් කුවිසදාම නෙමෙයි. අනුත්තර කුවිසදාම. අනුත්තර උතුමෙන් උතුම් කුවිසදාම ආයතපත් වෙලා ඉන්නවා. රෝටි එකට ගත්තට පස්සේ ඔබ තමයි අනුත්තර කුවිසදාම. නේ අනුත්තරව කුවිසදාම සාර්ථී කියන ගුණයටපත් වෙලා තියෙනවා දෙතෙනකොට. දැන් මොකද වෙන්නේ? ලෝකයේ පිළිබඳව මොනවද දැනගත යුත්තේ? දැනගත යුත්තේ දැනගෙන ඉන්න ලෝක විද්‍යාව දැක්කා. ලෝක විද්‍යාව ලෝකේ කියනවා මුලාවෙන් බැහැලා තිබිච්ච අවිද්‍යාව දුන්නාට පස්සේ ඉඳලා බැරි අවිද්‍යාව. ලෝකේ පිළිබඳ යමක් දැනගත යුතුද? දැනගත යුතු දැනගෙන ඉවරයි. අන්න ලෝක විලෝකුණේ දැකලා ඉවරයි. දැන් මොකද වෙන්නේ? සුගතයි. තමා විසින් යම් තැනකට සුවේද ගත වෙනවා. උන්වහන්සේ සුවගත වෙලා ඉවරයි. පැමිණිය යුතු යම් තැනක් ඇද්ද පැවිද්දට එතන ප්‍රතිඵල ලබලා ඉවරයි. නිවන් සුවයට ගත වෙලා වෙන නිසා කියනවා සුග තත්ත්වයටපත් වෙනවා. යාරිහතුන් වහන්සේගේ ප්‍රඥා ගුණ මහිමය මේ කියන්නේ. බුදු ගුණ මහිමය. බුද්ධියේ ගුණ මහිමය. අමුතිය කරලා දැන් නෑ කරලා ඉවරයි. පහළ වෙච්ච ගුණ ටික ওই ටිකයි. ඉතින් යම් විද්‍යාවක් ඇද්ද යම් චරණයක් ඇද්ද දැකගත යුතු විද්‍යාවත් අනුකූල වන්නා හික්මීමත් කියන දෙක සම්පූර්ණ විද්‍යාතර සම්පන්න සංකියන්නා එකතුවේ මිදීමක් ඇද්ද සංමා කියන තැනටපත් වෙනවා. සංකියන්නා එකතුව නිසා හදන භවයක් ඇද්ද භවය උතුරා තමයි වෙලයි. සම්මා සම්බූ උද්ද කියන එක තමයි සම්මා සම්බුද්ධ කිව්වේ. අන බුද්ධිය නිසා ගත සම්මා සම්බුදු වෙනසක්වත් වෙනවා. දැන් ඉතින් ලෝකේ යම්කිසි ආකාරයක අර කියන්නා වූ தත්වයක් තිබුණා නම් හිර වෙලා බෙදලා තිබුණේ අපි වැහෙනක් තිබුණා. හම් කළා බිඳ දැම්මා. අර බිඳ දැම්මා රහන්. අන්න අල්ලගත්ත දේවල් එකක්වත් නැහැ. බෙදලා තිබුණ හැදලා තිබුණ යම් තාක් වැහෙන් තිබුණාද ඔක්කොම බිඳලා ඉවරයි. අරහන් ගුණයට ඇතුළත් වෙනවා. එහෙනම් ওই විදිහට ගියාම බුද්ධ වෙනකොට බුද්ධියේ තිබෙනා වූ මතුවලා ඉන්නා වූ ගුණ නවයේම සම්පූර්ණ වෙනවා බුද්ධ වෙනකොට. අන්න ඒ දසූවිසි ගුණදොරින් මරු පැරද්දෙව්වා. මරුතන පෙන්න මාර්ගයත් වලින් නිවන් දැක්කා. සූවිසි ගුණතුලින් නිවන් දකින්නේ ඔන්න ඔහොම. එතකොට මේ ගුණ මාර්ගය හරිය වටිනවා. ඔන්න ඔය ගුණේ අපි වන්දනා කරන්න ඕනේ. මොකද කරන්නේ? අන්ධ බව වැය කරන න්‍යාය උතනයි. ව්‍ය අන්ද න්‍යාය වන්දනා ව්‍ය කියන්නේ වැය කරනවා අන්ද කියන්නේ අන්ධ බව නොපෙනෙන බව අවිද්‍යාව මුලාව ඒකට තිබෙනා න්‍යායක් ඇද්ද ඒකට කියනවා වන්දනා කරනවා නේ අවිද්‍යාව කුස්නා කියනා මුලාවටපත් කරන විනාශයටපත් කරන යම් වැඩ පිළිලක් නසා දමනවාද අන්ධ බව නැති කරනා න්‍යායක් ඇද්ද ඔන්නේ ගුණ දෙකින් ඔතෙන්ටපත් වෙන නම් එයාට කියනවා වන්දනා කරලා. ওই ගුණයට নমස්කාර කරන්න කියලා. නම හිස් කර හිත නමලා කටයුතු කරා. ඔය කියන ගුණයන්ට සුවිවිධ ගුණයට හිත නමලා කටයුතු කළොත් මොකද වෙන්නේ? নমස්කාර කළා ගුණේ. ඔළුව කොච්චර පාස් කරේ හිටියත් নমස්කාර වෙන්නේ නැහැ. කොච්චර අද්දේ තියාගෙන ඔළුව බිම ගහගෙන හිටියත්, පස්ස උඩ තියාගෙන හිටියත් ගුණ নমස්කාරය නෑ වෙලාන්නේ. ඔය ಗುಣ ටික තේරුම් අරගෙන ගුණයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන ඊට හිත නමලා කටයුතු කරපු කෙනාට නම හිස් කරේවත් নমස්කාරය සිද්ධ වෙනවා. එයාට නිවන ලැබෙනවා. අන්න নমස්කාරය හරි දැන් নমස්කාර කරන ගුණේද අන්න නිවන ලැබෙනවා. ඉතින් උදේ යන හැයන් කන් ඔය කිය කියා අද දෙක දොස් තුනේ තියාගෙන සංකේත කෙරුවට ලැබෙන්නේ නැහැ. নমස්කාරය වෙන්නේ නැහැ. වන්දනා වෙන්නේ නැහැ. වන්දනා කරන්න ධර්මයට වන්දනා කරන්න ගුණයට වන්දනා කරන්න කිව්වේ নমස්කාර කරන්න කිව්වේ අධික ඔලුවට තියාගෙන නොවිතියක් කවන්නේ විදියකට ගියාම නමස්කාරයක් සිද්ධ වෙනවා වන්දනාවක් සිද්ධ වෙනවා. සංකේතයේ කකා ඉන්නවනම් හැමදාම කප්ප කරා විදිය හැකි මදේ. සහ බලන්න බෑ. දහම් හදේ ඉන්නේ. ඉතින් ඔය ටික තේරුම් අරගත්තාම තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ධර්මයේ සූවිසි ගුණ තුලින් නිවන් අවබෝධ කරගන්න මාර්ගය. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යං ධම්ම පඤ්ඤාය පස්ස දිවිව නොදෙන. බුද්ධ සරණං ගච්ඡාමි ධම්ම සරණං ගච්ඡාමි කිය හිතියට නෙමෙයි යවෙන්නේ. ඔන්න බුද්ධ ධම්ම සංඝ ගුණ වලින් දකින්න ඕනේ. දැකලා මොකද කරන්නේ? සරණ ගත වෙන්න ඕනේ. සර කියන්නා වූ සසර ගමන නසන්නේද සරණ. සසර ගමන නසන්නා වූ තැනට ගත වුණා නම් සරණ ගත වුණා. සංඝ සරණ ඒ වගේම සංඝ ගුණ නමේ තුලින් සංඝ සරණට ඇවිදilla දහම් ගුණ හය තුලින් ධම් සරණට ඇවිදilla බුදු ගුණ නමේ තුලින් බුදු සරණට ආගම සෝවිසි ගුණ තුලින් තිසරණේට අන්නේ යට කියනවා දැන් මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තිසරණ සරණ ගත වුණා නම් චත්තාරි අගේ සත්‍යානි සම්පඤ්ඤාය පස්සේ චතුරාර්ය සත්‍යේ සම්‍යක් ප්‍රඥාව තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්නවා දකින්නවා කියන්නේ. මේ ඔය ක්‍රමයට දැනගත්තොත් ಗುಣ වදන හැටි දැනගන්න ඕනේ. ಗುಣ පුදන හැටි දැනගන්න ඕනේ. නමස්කාර කරන හැටි දැනගන්න ඕනේ. ප්‍රතිපල ලැබෙන හැටි දැනගන්න ඕනේ. මායාවට නොගෙන යන නිවන් මඟ උන්නෝකයි.